සම්මා සම්බුද්දස්සේ තංකින් මඤ්ඤසික තංකින් මඤ්ඤසි අස්ස ජී රූපං නිච්ඡං වා නිච්ඡං වාති අනිච්ඡං භන්ති යම්පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං භන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තං කල්ලන්නොතං පස්සතින් ඒතං මම ඒසෝ හමස්මින් යේසෝ මේ අත්තාති නෝ හේතං භන්තේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විශේෂයෙන්ම භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ගත කරන අවස්ථාවක් භාවනාවට සම්බන්ධ වෙන අයගේ පැත්තෙන් බලනකොට අපි අද දෙවෙනි දවසයි මේ හැමදාම අපි ධාවනා කාලසටහනේ බණක් ධර්මදේශනාවට කාලෙ වෙන් කරගෙන තියෙනවා. ඉතින් අද දෙවෙනි දවසේ කාලය ධර්මදේශනා කාලයයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඊයේ පටන් අරගත්ත දේශනාවලියේ දෙවෙනි අංකයට ආරම්භයක් ලබා ගන්නයි ප්‍රවිෂ්ටයක් ලබා ගන්නයි ඉතින් මේ දේශනා මාලාව සඳහා නැත්නම් දේශනාවලිය සඳහා අපි සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ශ්‍රී මුක දේශනාවක දේශනා සූත්‍රයක සාරය තමයි ඉදිරිපත් කරගන්නේ. ඉතින් මේ සූත්‍රයට සංගීතීකාරක ස්වාමින් වහන්සේලා අස්සජී සූත්‍රය කියලා නම තියලා තියෙනවා. ඒක මොකද මේ සූත්‍රයට සම්බන්ධ වෙන්නේ අස්සජී කියන ස්වාමින් වහන්සේ නමක්. මේ සරුවචනanse වැඩ ඉන්න කාලේ මේ අස්සජි කියන ස්වාමීන් වහන්සේ හොඳට මහානකම් කරගෙන හොඳට බණ දහම් පුරාගෙන භාවනා කරගෙන හිටපු නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගොඩක් කාලවට මේ සමත භාවනාව කරලා තමන්ගේ හිත පුළුවන් තරම් සමාධියටපත් කරලා ඒ සමාධි සුඛයෙන් ගත කළා කියනවා. ඉතින් නමුත් ඒ ස්වාමීන්ගේ ජීවිතය අවසාන කාලේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ තිබුණු සමාධියේ පිරිහීමත් ඒ වාගේම කය රෝග తত্ত্বය අබල දුබල తত্ত্বේ වැඩිවීමත් නිසා එnde ende ende ende හිත විපිලිසර වෙලා තියෙනවා කුකුස් පහල වෙලා තියෙනවා දැන් එන පොට හොඳ නැහැ කියලා. ඉතින් අන්නේ වැනි තීරණාත්මක අවස්ථාවක මේ ස්වාමින් වහන්සේ ලෙඩ ඇඳේ මරණාසන්න ඇඳේ කියන්න පුළුවන්. ඔත්පලව හොවින වේලාවක උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා කියනවා ගිහිල්ලා සරුවච්චන් වහන්සේට වැඳලා මං වෙනුවමත් වැඳලා මතක් කරන්ට අස්සජී ස්වාමීන් වහන්සේට අමාරුයි ඒක නිසා අනුකම්පා කරලා වැඩම කරන්නයි ඉතින් මෙහෙම ආරාධන කර හැම තැනකටම සරුවච්චන්සේ වඩිනව නෙවෙයි නමුත් ප්‍රයෝජනෙ දැක්කාම සරුවච්චන්සේ වඩිනවා ඉතින් මේ සිද්ධියේදී සරුවච්චන්සේ වඩිනවා හැන්දෑවේ භාවනා කල ඉවර වෙලා අසජි ස්වාංශින තැනට ගියාම ඒ ස්වාංශ බොහොම සතුටු වෙලා පිළිගන්න හදනවා කියනවා නෑ ඇඳේ අමාරු ඉන්න ඇඳේම ඉන්න මං ඇවිල්ලා ආසනයක් ගන්නම් කියලා. ඒක ලියවලා අහනවා මේ කොහොමද අසජි කමනියන් යාපනියන් මේ වේදනාව ඉවසා දරාගෙන ඉන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ශාංශ කියනවා නකෝබන්තේ කමනියන් යාපනියන් මට ඉවසන්න අමාරුයි යැපෙන්න බෑ. ඒ කියන්නේ දරන්න බැරි. හිතේ අමාරු, කයේ අමාරු නිසා. ඊට පස්සේ කියනවා මේ தත්ත්වය අර්ථදී කුකුස් නැතුව හිත විපිලිසර නැති බව තියෙනවද කියලා. ඒ කියන්නේ හිත මේක බාර ගන්න ලෙඩේ බාර ගන්න ගතියට ධෛර්ය ශක්තිය තියනවාද හිත සැක නැහැ විපිලිසර නැහැ එහෙම එකක් නැහැ ස්වාමීන් වහන්සේ අඩු නැතුව විපිලිසරයි අඩුවක් නැතුව හිත සැක කරනවා. ඒ කෙලවරක් නැති සැප මේ සැකයක් තියෙනවා. මට කෙලවරක් නැති විපිලිසරකමක් තියෙනවා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි අපිට හිතා ගන්න පුළුවන් මරණාසන්න වෙලාවක් එනකොට ඉතින් බොහෝ විට ඒ වගේ හිත අන්දමන්ද තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ සරුවච්චන් ආංශය අහනවා මොකද අස්සජී තමන්ගේ සීලය පිළිබඳ සැකයක් තියෙනවා. සීල පිළිබඳ තමන්ට තමන්ගේ ආත්මය උපවාද කරනවා කියලා. ඊට පස්සේ කියනවා නෑ කියලා. නෑ මට එහෙම සීලේ කැඩිලා නෑ සංස සීලේ පිළිබඳව මට එහෙම අවුලක් නෑ කියලා. ඊට පස්සේ අහනවා සීලේත් අවුලක් නැත්තම් ඔබ මොකටද මේ කුකුස් කරන්නේ? මොකටද මේ පිපිලිසර වෙලා ඉන්නේ කියලා. කියන්නේ සරුවච්චන් වහන්සේගේ නැත්තම් ආර්ය වේවාරයේ හැටියට බලනකොට යම් කිසි කෙනෙකුට සැකයක් කුකුසක් දෙකිඩියා හිතක් පහළ වේ යුතු සාධාරණ කාරණාව තමයි තමන්ගේ දුස්සීලවන්තකම. නමුත් සීලවන්තකමක් තියෙනනම් මොන සැකයක්ද මොන කුකුසක්ද කියලා සරුවචාන්සේ අහලා සීලෙ තියෙනවයි කියලා කියන කොහෙන්ද කුකුසක. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සර ස්වාමීන් වහන්සේ මට ලෙඩ වෙන්නේ ඉස්සලා හොඳට බණ භාවනා කරනකොට ආනාපාන සතියෙන් සතිපට්ඨාන භාවනාවෙන් හොඳට කය තැම්පත් කරන හොඳට හිත තැම්පත් කරන හොඳට ආස්වාස් ප්‍රස්වාස කීකරු කරන ඉන්න පුළුවන්කම තිබුණා. දැන් මේ මරණසන්න අවස්ථාව වෙනකොට මට ඒ සමාධිය නැහැ. ඒ හොඳට හිත කීකරු වෙනකොට තිබුණ සමාධියට මට දැන් යන්න බෑ. ඒ නිසා මට සාධාරණ සැකයක් තියෙනවා මම පිරිනවයි කියලා. මං හිතපු තැනින් වැටුණා අතපල්ලේ වැටුණයි කියලා. මෙන්න මේකයි සැකට කුකුසට හේතුව කියලා ඒ ස්වාමීන් වහන්සේගම හෙලිදරව්වක් දෙනවා. සරුවත්. එතකොට සරුවත් chance කියනවා මේ ශාසනයේ යම් ශ්‍රමණේක් නැත්නම් බ්‍රාහ්මණේක් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනේ පාවිච්චි කරනවා. ඒක සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ගිහිගේ අතෑරියා කියන අදහස. අබිනිෂ්ක්‍මණය කරපු කෙනෙක් පැවිද්දෙක් ඉන්නවනම් එයා මේ සමාධියම මේ පැවිදි ජීවිතයේ සාරයයි කියලා හිතාගෙන මේ සමාධියම මහානකමයි කියලා හිතාගෙන ඉන්නවනම් අන්න එහෙම කෙනෙකුට සමාධිය නැති වෙනකොට විපිලිසර වෙනවා. උඹත් එහෙමද කියලා අහනවා. උඹත් මේ ජීවිතේ ලබන්න තියෙන උත්තරම දේ සමාධියයි කියලා හිතනවද නැත්නම් සමාධි සාරකා සමාධි සාමඤ්ඤා සමාධියම සාරය කරන සමාධියම ශ්‍රමණ බව කියලා හිතාගෙන ඉන්නවද කියලා සරුවත් සංසේ ඒ අමතර පැත්තකට හිත යොමු කරනවා අස්සජී ස්වාමීන් වහන්සේගේ. සමාධියම සාරය කරගෙන ජීවත් වෙන කෙනෙකුට නම් සමාධිය නැති වුණාට මෙයාගේ කුකුස් සත්‍ය වෙන්න පුළුවන්. නමුත් සරුවචනන්ත මෙතන ඉඟියක් කරනවා. ඇත්තටම කෙනෙක් කුකුස් කරනවා නම්, සැක කරනවා නම් නැත්තම් විපිලිසර වෙනවා නම් විපිලිසර විය යුතු තමන්ගේ සීලය පිළිබඳවයි. සරුවචනහන්සේගේ එහෙම සමාධිය අල්ලාගෙන සමාධියෙන්ම සාරය කරගෙන සමාධියම ඵලය කරගෙන ජීවත් වෙන එක හෝ ඒක නැතුණයි කියලා පිළිහුණාද කියලා හිතනවායි කියන එකට ඉංගියකින් කියනවා එහෙම වෙ යුත්තේ නැහැ කියලා. මේ නෛර්යානික සී සද්ධර්මයක් තියෙන මේ ශාසනය එහෙම එකක් නැහැ කියන එකයි අදහස් කරන්නේ. අන්නේ විදිහට මේ විපිලිතර වීම කුකුස් ඇති කිරීම පිළිබඳව අස්සජී ස්වාමීන් වහන්සේ කුකුසක් ඇති කරවලා කුකුස පිළිබඳව කුකුසක් ඇති කරවලා සරුවචනාංශේ කියනවා මොකද කියන්නේ අස්සජී මේ අපේ රූපේ ගත්තාම පංචස්කන්ධේ රූපස්කන්ධේ ගත්තාම රූපය කියන මේ ගොඩ ස්කන්ධය කය ගත්තාම ඔබ හිතන්නේ ඒක නিত্য දෙයක් කියලාද කියලා අහනවා. දැන් අපි එකිනෙකා දකින්නකොට දැක්කයි කියලා පේන රූපය නিত্য දෙයක්ද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මරණාසන්න වේදනාවේ හිටියත් ඒ වෙලාවයි කියනවා නෑ ස්වාමීන් වහන්සේ රූපේ පෙරලෙනවා. පුංචි ළමයා මැදිහත් කෙනෙක් වෙනවා මැදිහත් කෙනා වයසට යනවා වයසට කෙනා ජරා දිරාවට කියලා මැරලා ඒක ඒ ස්වාමීන් වහන්සේ දැනගෙන තියෙනවා එතකොට අහනවා මේ විදිහට අනිත්‍ය වූ දෙයක් එක විදිහට තියෙන නැති පෙරලෙන සුළු දෙයක් කෙනෙකුට සැපක්ද ඇති කරන්නේ දුකක්ද ඇති කරන්නේ එතකොට කියනවා යම්බන අනිච්ඡන් තන් දුක්ඛං යමක් අපිට පාලනය කර ගන්න බැරුව ආණ්ඩු මට්ටු කරන්න බැරුව ඒකේ ඕනෑ තාට විපරිණාමයටපත් වෙනවා පෙරලියටපත් වෙනවා නම් විකෘත தත්ත්වයටපත් වෙනවා නම් ඉතින් ඒක දුකක්. එතකොට මේ විදිහට පෙරලෙන සුළු ගතියත් ආ වූ මෙර විදිහට දුක් දෙන්නා වූ මේ රූපය මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා කියන්න වටිනවද කියලා. නැත්නම් මේකට ආත්ම සංඥාවක් ඇති කරගන්න වටිනවද කියලා. ඉතින් එතකොට අසජිත් ශාංශ කියනවා නෑ ඒ විදිහට අපේ පාලනයෙන් තොරව විපර්ණාමයටපත් වෙන දේවල් තියෙනවනම් අපිට ඒක ආණ්ඩු මට්ටු කරන්න බැරි නම් ඒක ඒ වගේම අපේ අභිවෘ අපේ මනාපයට නැතුව අපිට දුක පිණිස පිහිටනවනම් එහෙව් දෙයක් මේක මම කියාගන්න මේක මගේ කියාගන්න මේක මගේ ආත්මය කියාගන්න වටින්නේ කියන තැනට යනකම් ප්‍රශ්න තුනක් සහ පිළිතුරු තුනක් මාර්ගයෙන් අසජි ස්වාමීන් වහන්සේගේ හිත අර තිබිච්ච මරණාසන්න දුක විපලිසරකම පැත්තක තියේදී තර්කයෙන් ගොඩ ගන්නවා. ඉතින් මේක අල්ලගෙන නම් ඔච්චරකවත් තරංග ගහගෙන හිටියේ මේක පිළිබඳව ගන්න තියෙන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. ඊට පස්සේ තස්මාති අස්සජී ඒ නිසා මේ විදියට මේක පෙරලිය වෙන නිසා දුක් දනවන නිසා මට මගේ ආත්මය කියලා ගන්න නොගත යුතු නිසා මේ රූපයේ සම්බන්ධයෙන් යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං මේ රූපයේ පරණි තිබුණ ක්‍රමයක් ඉස්සර තිබුණ රූප ස්වභාවේ වේවා අනාගතයට එන්න තියෙන රූප ස්වභාවේ වේවා දැන් රූපේ තියෙන ස්වභාවික ලක්ෂණ වේවා ඒ කාලයට සම්බන්ධ මේ පැතිකඩ තුන හෝ එහෙම නැත්නම් ඇතුළත පිටත කියන අජ්ජත් බහිද්දා කියන වෙනස හෝ ඕලාරික සුඛම කියන ගොරෝසුවට වැටෙන රූප හෝ සියුම්ම සුඛමට වැටෙන රූප හෝ එහෙම නැත්නම් ප්‍රනීතව රසවත්ව මිහිරිව සුන්දරව පෙන ගතිය හෝ නැත්නම් හීනම තුච්චව පහත්ව පෙන රූපය හෝ එහෙම නැත්නම් ළඟ තියෙන රූපය හෝ දුර තියෙන රූපේ මෙන්න මේ විදිහට මේ රූපයක තියෙන්න පුළුවන් 11 ආකාරයේ පෙන්නලා මේ හැම එකක්ම මේවා ඒ කොයි ආකාරයෙන් පෙන්වුවත් ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා දැක ගන්න උත්සාහ කරන්නයි කියලා කියනවා අර මරණාසන්න මොහොතේදී කුකුස් කරන පිපිලිසරව ගත කරන අසජී ස්වාමීන් වහන්සේට. දැන් අපි ඉන්නේ එහෙම මරණාසන්න මොහොතේ නෙවෙයි. අපි ඉන්නේ කුකුස් කරන තැනකත් නෙවෙයි. වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විපිලිසර අවස්ථාවකත් නෙවෙයි. ඉතින් එහෙම ඉන්න අපට අර අස්සජි ස්වාමීන් වහන්සේට දීපු උපදේශය කොච්චරක් ක්‍රියාවත් කරලා බලන්න පුළුවන්ද කියන එක තමයි අද දවසේ අපි ධර්ම දේශනාව වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා කරන ප්‍රයත්නයේද අපේ සරුවච්චන් ආංශිකේ වචනේ පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා කායගත සතිය කියලා. කාය අනුවගිය සිහිය. එහෙම නැත්නම් කායානුපස්සනාව කියලාත් කියනවා. නැත්නම් රූප කර්මස්ථානය කියලාත් කියනවා. ඉතින් මේ භාවනා කරන පිරිස පැත්තෙන් බැලුවොත් ඒ අත්තණ්ඩ චිත්තානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන නාම කර්මස්ථානවලට වඩා ආධුනිකයට ලේසි මේ රූප කර්මස්ථානෙන් පටන් ගන්න. මොකද ඒක ගොරෝසුයි ඒකේ සටහන් ආකාර දැක් ගන්න පුළුවන් නිසා. එහෙම නැතු යම් කෙනෙක් බණ අහලා නැත්නම් බන ගැන කල්පනා කරලා සතුටු වෙන කෙනෙකුට වුණත් නොදන්නා වේදනාවක් ගැන කතා කරනවට වැඩිය චිත්ත තත්ත්ව ගැන කතා කරනවට වැඩිය ධර්මානුපස්සන කරනකොට රූපය අල්ලලා රූපේ තියෙන මේ පෙරලි ගතිය දුක් දෙන ගතිය එතක පාලනය කරගන්න බැරි ගතිය අල්ලන්න ලේසි. ඇයි එහෙම කියන්නේ මේ රූපය පිළිබඳව මේ අල්ලන ගතියට තමයි අපි භෞතික විද්‍යාව කියලා කියන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ විද්‍යා විෂයන් වල භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා තුනක් කරනවා. තුන කරලා භෞතික විද්‍යාව උගන්වන්නේ මේ රූපය පිළිබඳව භෞතික தত্ত্ব පරීක්ෂා කර බැලීම. ඉතින් ඒක පරීක්ෂා කරලා බලනකොට භෞතික විද්‍යාවේ පවා පෙන්නනවා මේ රූපවල විවිධ ස්වභාව තියෙන ඔක්කොම කැටියක් වශයෙන්, රොත්තක් වශයෙන්, කයක් වශයෙන්, කන්දක් වශයෙන් මේ සමූහයක් වශයෙන් තියෙන එකයි ඒවා එකට එකට එකට එකට අයින් කරලා වෙන් කරලා බලනකොට පුංචිම අංශුවට අනේකයි එදා බටහිර විද්‍යාඥයා පවා රූපය ගැන බලනකොට හිතවු ක්‍රම දෙකක් අපි මේ කය ගත්තොත් කයේ බුදුහාමුදුරන්ගේ වචනයෙන් කියනවා දෙතිස් කොටාසයක් තියෙනවා අතරමහා 13 තියෙනවා අපි කයක් ගත්තාම මේක ගෑණියෙක් මේක පිරිමියෙක් මේක වයසක එකක් මේක තරුණ එකක් මේක මැදිහත් වයස එකක් කියලා කියනවා. නමුත් මේක ඇතුළේ තියෙන කෙස් ලොම් නිය දත් අරගෙන බැලුවොත් එහුවගේ බැලුවාම ඔය කියන විශාල වෙනස්කම් නැහැ. සමානකමකුත් තියෙනවා. ඒ වගේම මේ කය ඇතුළේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ වැగిරෙන ගතිය, උණුසුම් ගතිය, ගොරෝසු ගතිය, චලන කම්පන වෙන ගති ගත්තාම ඔව්වගේ මේ ඥාන පරිමේ ගති නැහැ. ඉතින් භෞතික විද්‍යාඥයත් මේක දැකගෙන දැන් අවුරුදු 200 ගානකට ඉස්සෙල්ලා මේක කඩන්න පුළුවන් අන්තිම එක 90ක් කියලා ගත්ත ඇත්තටම අපි විද්‍යාවට ඉන්දියාවෙන් ගත්ත වචනයක් තමයි 90 කියන එක බටහිර විද්‍යාඥයන් දාගන්නත් 90 කියලා තමයි අපි ගත්තේ පුංචිම කොටස. කඩන කඩන ගියාම කඩන්න පුළුවන් අන්තිම කොටස නිසා ඒගොල්ලෝ හිතුවා 90 ස්ථිරයි 90 වලින් හැදිච්ච දේවල් මේ රොත්තේ මේ කැටිත්තේ මේ කන්දේ මේ කයේ තමයි වෙනස තියෙන්නේ අණුව ස්ථිරයි කියලා ඒගොල්ලෝ අණු අණුව ඔය ආවර්ජිත වගුවක් හදලා ඉතින් අපිට ඉගැන්නුවා ඉස්කෝලේ යන කාලේ මේ හයිඩ්‍රජන් අණුව මේ හීලියම් අණුව කියලා එක එක ඒවා එක එක කොටු වල දාගෙන ඒ වගේ දිග මෙච්චරයි පල්ල මෙච්චරයි බර මෙච්චරයි කිය කිය ස්ථිරව කටපාඩම් කරන්න ගිහලා ඒකම විභාගයට ලිව්වොත් පාස් වෙනවා නමුත් ඊට ටික කාලයක් යනකොට තේරුණා ඒ අණුව පරමාණුවට කඩන්න පුළුවන් කියලා. අණුව පරම අණුවකට කැඩුවා. කැඩුවට පස්සේ කිව්වා අණුවත් වෙනස් වෙන සුළුයි පරමාණු නම් වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ඒක මූලික ඒකකයක් අරගෙන තමයි භෞතික විද්‍යාව කරන්නේ. නමුත් පසු කාලේ පරමාණුවත් කැඩුවා. පරමාණුවක් කැඩුවට පස්සේ ඒක මෙහෙම න්‍යෂ්ටියක් තියෙනවා. මේ වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා චිත්‍රය හදලා අණු කුඩාවට ඔසොට්ට කැඩුවා. ඒකත් කඩාන කඩාන කඩාන ගිහිල්ලා මේ බොහෝම මෑතක ඒ අන්තිමටම කඩන්න පුළුවන් කොටසක් තවදුරටත් විග්‍රහ කරලා බලනකොට පේන්න පටන් ගත්තා මේකේ රූපාකාරයක් නැහැ ශක්ති වගේක් තියෙන කියලා. එතකොට ද්‍රව්‍යයක්ද අද්‍රව්‍යයක්ද කියන සීමාව පැනනවා. කඩන කඩන ගිහිල්ලා බලනකොට මේක ද්‍රව්‍ය කියන නමට ගන්න පුළුවන්ද ශක්ති කියන පැත්තට ගන්න පුළුවන්ද කියන කඩානේ අනකොට ඒගොල්ලන්ට පරණ විද්‍යාවෙන් මේ අලුත් නව නිෂ්පාදන අර්ථකථනයක් දී ගන්න බැරි වෙලා දැන් ඒගොල්ල බුදුහාමුදුරුවෝ කියප එක දිහා තමයි බලන්නේ. ඒ නිසා භෞතික විද්‍යාවෙන් ගියත් එහෙම නැත්නම් මේ බුද්ධ ආගමේ අපි කියන කායනුපස්සනා දිගේ ගියත් එහෙම නැත්නම් මේ රූප කර්මස්ථාන දිගේ ගියත් සමාන්තර ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා අද බටහිර ලෝකයේ ඉන්න විද්‍යාවේ හදාාරණ ඇත්තොත් ලංකාවේ ඉඳගෙන විද්‍යාවිෂයන් හදාාරණ ඇත්තන්ටත් බුදුන් සරණ යන්න වෙලා තියෙනවා. මොකද අලුත් අලුත් නිෂ්පාදන වලට අර්ථකථන දෙන්න බෑ පරණ මූලධර්ම අනුව. ආන්න ඒ නිසා අද බටහිර ලෝකයේ සහ බුද්ධ ආගම අතර අතිනත ගැනීමක් සිදු වෙනකොට බොහොම වැදගත් සමාන්තර ගති පෙන්වන්න පටන් ගන්න තියෙනවා මේ රූප ධාතු සම්බන්ධව. ඒ කියන්නේ අල්ලන්න බනින්න කිරණ පුළුවන් දේවල් ගැන. ඒගොල්ලොත් 11 ආකාරයක් 11 dimension ගැන කතා කරනවා. ਸਰවචනසෙත් පෙන්වන රූප වලට තියෙන්න පුළුවන් 11 ආකාරයයි 11 ආකාරයම හොඳට බලන්නයි කියලා මේකේ කරඬුවක තැම්පත් කළ වඳින්න තරම් වටිනා දෙයක් ස්ථිර ගතියක් තියනවාද කියලා. ඉතින් ඒ නිසා කායනපස්සනා භාවනාවට යන එනතන් කායගත සතිය එහෙම නැත්නම් අරූප කර්මතාන්ට යන යෝගාවචරයට යම් ආකාරයෙන් පුළුවන් ආකාරයකින් රූපේ දිහා බලලා රූපේට මොනට මොන දාලා අල්ලගෙන තියාගෙන <clears throat> ඒක විවිධ தත්වයන් යටතේදී මතුවෙන්න පුළුවන් හැම ආකාරයකටම අරහා සමාන අවධානයක යොමු කරලා බලන එක තමයි ඉතින් භාවනා වඩනවා කියලා අපි කරන්නේ. නිසා ඊයේ නෙවෙයි අපි පෙරේදා හවස ඒ කමඨහන කමඨහන් ධර්ම දේශනා කරන වෙලාවේදී භාවනා කරන්න කැමති කෙනෙක් මේ රූප කර්මස්ථාන නැත්නම් කායයට කායනුපස්සනාවට හිත යොදන්න ඉස්සෙල්ලාම තමන්ගේ කය තමයි පරිශනාගාරයක් විදිහට පාවිච්චි කරන්නේ. කය හොඳට තැම්පත් කරලා තියාගන්නයි කියලා කියනවා එක ඉරියව්වක බොහෝ වෙලා ඉන්න පුළුවන් ඉරියව්වක. කියලා ඒ ඉරියව්ව දිහා බලන්නයි කියනවා. කය දිහා බලන්නයි කියනකොන. ඇත් දෙක වහගෙන හිතින් දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා බලනකොට අපිට දැනෙනවා මම දැන් මෙතන ඉන්නවද හිත නැත්තම් අතීතයට අනාගතයට කල්පනා යදුවනවද සද්ද දිගේ දුවනවද වේදනා දිගේ දුවනවද කියලා හොඳට තේරෙනවා. ඉතින් ඒ නිසා වෙලාවක් අපට එයි. ආ දැන් හිත දුවන්නේ දැන් මම දැන් මෙතන කියන තැන තියෙනවා කිව්වම ඔන්න වැඩේ පටන් ගත්තා. කායන පස්සනා පටන් ගත්තා. ආන්න එහෙම ඉන්නකොට කය අනුව බලාගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව් දිහා බලාගෙන ඉන්නකොට ඒක ඇතුලේ සියුම්ම වැඩ කරන මේ ප්‍රාණේ ප්‍රාණයාමේ එහෙම නැත්නම් මේ හුස්ම ගැනීමල ਸਰවචනාංශයේ හඳුන්වා දීපු වචිනා කර්මස්ථානයක් වාඩි වෙලා ඇඟ නිස්සද්ද වෙනකොට ඇතුළට නැමෙනකොට බොහෝ දෙනෙකුට ඒ තමන් ඉඳගෙන ඉන්න මේ ඉරියව්වේ තියෙන හුස්ම ටික වැටෙනවා ඉතින් මේ හුස්ම වැටහෙන එක කුස්සෝසන පද්ධතිය උඩම කෙලවරේ නාසිකාග්‍රය හරි උඩුතොලේ හරි හැප්පෙනවා නම් අයි ශ්‍රී ලාංකීය බෞද්ධයා පිළිගන්න විදිහට අපි ආනාපාන සතිය කියලා කියනවා. ආස්වාස් ප්‍රස්වාසය අනුව හිත පැවැත්වීම කියලා. එහෙම නැත්නම් යට්ටම කෙලවරේ ශෝෂණ පද්ධතිය සිදු වෙනකොට උදරච්ඡද චලන අනුව උදරේ චලන අනුව අපි පිම්බීම ඇකලීම් භාවනා ක්‍රමය මහාසී භාවනා ක්‍රමය කියලා කියනවා. ওই දෙකෙන්ම කරන්නේ ඒ රූපාකාරයන් පිළිබඳව රූප කර්මස්ථානය පිළිබඳව කායanusasana පිළිබඳව හිත අවධානය යොමු කිරීමයි. ආහනෙම යොදනකොට ਸਰවචනාංශය සඳහන් කරනවා මේ ආස්වාද ප්‍රසවාසය අපි ගමු දේශනා පවත්වාගෙන යාම සඳහා දර්ශනයක් වශයෙන් ආන්නෙම ගන්නකොට මේකේ සමහර වෙලාවල් වලට හුස්ම දිහා බලාන ඉන්නකොට වැඩියෙන්ම ගන්න හුස්ම වදින තැනක් අපි බැලුවයි කියලා හිතමු. කොතනද හුස්ම වදින තැන අර කිව්වා වගේ නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි වෙනවනම් ඒක අපිට පේන්නේ මේ ඇඟට අයිති කොටසක්. නැත්නම් කාය ස්පර්ශයේ කයේ තියෙන සංවේදී භාවයේ ඇස් දෙක ඇරලා බැලුවත් වහගෙන බැලුවත් මේ නාසිකාග්‍රේ පොඩ්ඩක් කිචික වෙනවා පිරිමදිනවා. එහෙම නැත්නම් උඩුතොලේ පිරිමදිනවා කිචික වුණා පුරවාගෙන නාස්පුඩු පුරවාගෙන යන්නේ බව පේනවා. මේක දිහා හොඳට <clears throat> මෙතනයි හුස්ම වදින තැන කියලා බලන්න හිටියොත් සමහර වෙලාවට මේ සීමාව කඩලා ගිහිල්ලා හුස්ම ටිකක් ඉස්සරහට යනවා වගේ පේනවා. බලන්න ඉන්න සීමාවක් නැහැ. දැන් මම කියාගත්ත සීමාව නැතුව අඩියක් දෙකක් ඉස්සරහින් බම්බයක් දෙකක් ඉස්සරහින් වගේ හුස්මේ හිත තියෙනවා. නමුත් අර <clears throat> අල්ලාගත්ත තැන හිතේ හිටින්නේ නැහැ. එතකොට හිත නිකන් හුස්ම ටිකක් බාහිරට ගියා වගේ වෙනවා. තව සමහරලාට මොලේ ඇතුළට යනවා වගේ ඇතුළට ගමන් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් දන්නේ නැති යෝගාවචරෙක් වුණොත් එහෙම අර එළියට පිටට ගියාම ඇතුළට ගියාම මේක මට නෙවෙයි මේක වැරදිලක් කියලා හිතලා පටලවාගෙන අමාරුවට වැටෙන නිසා සරුවචනච මතක් කරලා දෙනවා හුස්මේ එහෙම විස්ථා මේ ස්ථානයෙන් පිටපැනිල්ලක් වෙන්න පුළුවන් පිට තිබුණත් ඇතුළත තිබුණත් හිත කලකොල කරගන්න නැතුව හොඳට ඒක දිහා බලන්න කියලා. ඇතුළත වේවා පිටත වේවා ඒ වගේම පටන් ගන්නකොට තියෙන හොඳ ගොරෝසු හුස්ම හොඳට සමනලයට අතු නැමුණා වගේ සංහිදියාවකට යනවනම් එnde ende ende ende සියුම් තත්ත්වයට යන්න පුළුවන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට මතක් කරා ආස්වාද ප්‍රසආසයේ වගේ මට්ටම් කට්ටයන් තුනක් තියෙනවා ගොරෝසු හුස්ම සියුම් හුස්ම අතිසූක්ෂම හුස්ම කියලා සියල්ලගෙන් බාධා නැති වෙනකොට හිමීට හිමීට හිමීට උස්ම අර වගේ ගොරෝසු තැනෙලා මැදිහත් වෙලා අන්තිම සියුම් වෙනවා. ඉතින් සමහරු ඒ වගේ සියුම් වෙන බව දන්නේ නැතුව ඒකට ලෑස්ති නැතුව භාවනා කර කර ඉන්නකොට සියුම් වුණොත් පෙරකල පින නිසා හෝ හොඳ ප්‍රතිපදාව නිසා හෝ හොඳ සත්‍ය නිසා හෝ සියුම් වුණොත් ඒකට ලෑස්ති වෙලා නැත්නම් සමහරට හිත නින්දට වැටෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මම දැන් මොකද කරන්න ඕනේ කියලා හිත මේ හයියෙන් හුස්ම ගන්නත් හිත ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔය අස්සජි ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය කිව්වා වගේ ඒ සියුම් තත්වලට යනකොට හිත තැම්පත් වෙනව වෙනකොට කුකුස් පහළ වෙන්න ඉඩ තියෙනවා. විපිලිසර වෙන්න ඉඩ තියෙනවා මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ අස්සජි හාමුදුරුවෝ වගේ මැරෙනකන් ඉන්න එපා. මේ සැක අයින් කරන්න. හොඳට හයියත් තියෙන වෙලාවේ ජීවිතේ තරුණ වයසේදී මේ ආස්වාස ප්‍රස්වාසයේ පවතින්න පුළුවන් හැම ආකාරයක්ම ඒ සඳහාම වාඩි වෙලා ඒ සඳහාම සිල් අරගෙන පැත්තකටලා බැලුවොත් අර මරණ වේලාවේදී එන්න තියෙන සැක ගොඩක් මගහැරෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ තියෙද්දි සකාපු නිදර්ශනයක් තමයි අපි aran තියෙන්නේ. පැවිදි වෙලා ආනාපානෙත් එක භාවනා කරලා මේ හුස්ම සියුම් වේගන යනකොට වෙනදා සමාධිය ආවා අද ආවේ නැහැ කියලා තමයි මේ අස්සජී හඳුනන සැකයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ ඒක ගෙවම් කරන්න තමයි අපි මේ සූත්‍රය දිගට සුද්ධ කරගෙන යන්නේ. උඩටදී බොහෝම සැක එනවා. ඒ ආනාපානේ මුළු හදින්ම සද්ධාවෙන් යුක්තව කරලා පුරුදු නැත්නම් අර සිවුම් වේගන සිවුම් වේගන යනකොට වෙන්නේ හොඳක්. ඇත්තටම ආනාපාන සංසිඳනවා කියලා කියන්නේ භාවනාවේ දියුණුවක්. නමුත් යෝගාචරයේ හිත නුපුහුණු හිත, භාවිත නැති හිත, අභාවිත හිත හැම වෙලාවෙදී මේවා සැක කරලා තමන්ම තමන් ඉච්ඡා බංගත්වයටපත් කර ගන්නවා, නිෂේධනය වෙනවා, හිත නරක කර ගන්නවා. ඒ නිසා ඒ ආනපනේ හැම තත්වයක්ම දැක ගන්න කියලා කියනවා සියුම් සහ ගොරෝසු කියන දෙක. ඊගාට තියෙනවා හීන ප්‍රනීත කියලා දෙකක්. ඒ කියන්නේ ආනාපානය හොඳට දැනෙනවා හරි සතුටක් දැනෙනවා යන්තම් අද මට කඹේක ඇවිදින්න වගේ හුස්ම දිගේම හිත පවත්වන්න පුළුවන් කියලා. ප්‍රනීත වැටෙන ආස්වාසේ ආස්වාදයක් වෙන වෙලාවක් එනවා. බත් වේලක්ෂාවට වැඩිය සතුටක් වෙන වෙලාවක් එනවා. හොඳට මඟ දාඩිදලා කුණු වෙලා හිටපු වෙලාවක හොඳට පිරිසුදු වතුරෙන් නාලා සුදු ඇඳුමක් අඳගත්තා වගේ හිටින වෙලාවක් තියෙනවා. තව හොඳටම දාඩිය දාපු වෙලාවක පවන් අත්තක් අරගෙන නැත්තම් පෑන් එකකට ගිහිල්ලා උලන් වදිනවා වගේ දැනෙන වෙලාවක් එනවා. ඒ වගේ ආනාපානී පුදුමාකාර ප්‍රණීත තැනක් එනවා. ඒ නිසාම සරුවච්චන් ආංශය ඔය මේ ආනාපානේ ආනිසංශ ගැන කතා කරනකොට විනය පිටකයේදී සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලීකතා සන්තෝචේව පනීතෝච කියලා. ආනාපාන සමාධිය එනකොට සාන්ත ප්‍රණීත ගමක් ඇති කරනවා. අසේචන කෝච සුකෝච විහාරෝච එයාකට ආයේ පිටින් අපිට මොනවත් ඕනේ නැහැ. ලද්දා පටන් හම්බෙච්ච ආස්වාස ප්‍රස්වාසය ඒකම මුදුන්මල් කඩක් කරගෙන ඒකම ජීවිතේ වටිනාම දේ කරගෙන ආනාපානට මුහුණට මුහුණ දාගෙන ඉන්නකොට අම්මගේ තනෙන් කිරි බොනවා වගේ එහෙම නැත්නම් බත් පිඟානක් කෑවා වගේ පිරිච්ච ගතියක් එන වෙලක් කරන ඒකට හරි ප්‍රණීතයි. සන්තෝෂේව පනීතෝච කියලා සරුවත් චනන්දේම සඳහන් කරනවා. සමහර වෙලාවක් එනවා ආනාපාන විනාඩි ගාණක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. ඒත් ඉතින් ඕක ඇති වැඩේ මොකද්ද කියලා හිතන වෙලාවක නිකන් හුලන්නේ. ඕකෙන් ඇති වැඩේ ඕක කරලා කාටද හරි ගියේ. පේනවා තමයි ඉතින් ඇති වැඩේ මොකද්ද කියලා ඒ Tamanට පේන ආනාපානෙම Taman විතින්ම එපා කරන ගතියක් එනවා. එතකොට හිතනවා සද්දයක් අහන්න තියෙනවා හොඳයි කියලා. නැගිටලා යන්න තියෙනවා හොඳයි කියලා. එහෙම නැත්නම් මොනවා හරි දෙයකට අය එලිපත් ඉන්න බලලා එහාට පණිද මෙහාට පණිද දන්නේ වගේ ආනාපාන එපා වෙන තැනක් වෙනවා. එතකොට ඊගාට තියෙන අරමුණට හිත පයින්. ඒත් ඒ යෝගාවචරය දන්නේ නැහැ. මේල ආනාපාන තියෙනවා ඒක හීන අවස්ථාවටපත් වෙලයි කියලා. ඒ වෙලාවට මේක හිතනවා ඒක කාලකන්නිකමක් කියලා. මේක හිතනවා මේක පෙර කළ අකුසල කර්මයක් කියලා. එහෙම නැත්නම් මට වැරදිලයි කියලා හිතනවා. නමුත් මේකදී සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ආනාපාන කරනකොටම ප්‍රනීත අවස්ථාවකුත් තියෙනවා හීන අවස්ථාවකුත් තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් ටික වේලාවක් භාවනා කරනකොට මේ ඇඟේ වේදනා එනවනේ විවිධාකාර වේදනා එනකොට දැන් ආනාපානෙත් බලාන ඉඳලා ඉඳලා ඒක දිහා බලලා ඒකේ පාවෙලා එතකොට මෙහෙන් වේදනාවක් එනකොට සම්පූර්ණ නිකන් හිත ඇවිස්සලා ගිහිලා සලුවක සාදාලා නැගිටලා යනවා දන්නෙත් නැහැ එහෙම නැත්නම් වෙන සද්දයක් ඇහිච්ච ගමන් සද්දෙට හිත පනිනවා. එහෙ නැත්නම් මොනවාක්වත් නැතුව පරණ දේවල් කල්පනා කරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම අන්දම්මාරු හිද්ද වෙන්නේ මේ බලාගෙන ඉන්න ආනාපානෙ එපා වුණාට පස්සේ තමයි. ඉතින් ඒක යෝගාවචරය මේක දැකිය යුත්තක් භාවනාවේම එක අංශයක් කියලා දන්නේ නැති වුණොත් ගාක් වෙලාට කොච්චර කමටහන් සුද්ධ කරත් මේ මතින් ප්‍රශ්න ඇති කරගන්න. නිසා ආනාපානෙ හීන ප්‍රනීත කියලා දෙකක් තියෙන බව මතක තියාගන්න ඕනේ. ප්‍රනීත අවස්ථාවට තමයි පරියංගකට ගිය ගමම අපි පහසුකම් සලසලා දෙන්නේ. හොඳට වාඩි වෙලා සක්මන් කරලා ගිහිලා අතක් පිට අතක් තියාගෙන මුළු හදින්ම ප්‍රේමයෙන් ආනපන කරගෙන යනවා. නමුත් ඒකට මූණ දාලා හිටියොත් අර දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ එnde ende ende ende එක හේ බාන්න පටන් ගන්නවා. ඒ හේ බානකොට කම්මැලිකම ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ආනපනේ හීන අවස්ථාවට ගිහිලා මේකටත් අර ප්‍රණීත අවස්ථාවේදී වගේම ගෞරවයෙන් භාවනා කරන්න පුළුවන් නම් හොඳ මෝරච්ච යෝගාවචර කියලා කියන්න පුළුවන්. හොඳ තලතුණකමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඕලාරික සුකුම দূරේ ඇතුළත පිටත හොඳ මිහිරි අමිහිරි দূරේ සන්තිකේ කියලා සමහර වෙලාවට හොඳටම ආනාපානට මූණ දීගෙන ඉන්නව පේනවා. සමහරට ආනාපානේ ගව්වක් විතර ඈතක සීදු වෙනවා වගේ මුළු ගැන්නිච්ච ගතියක් පේනවා. හිතවිලි ඇවිල්ලා නිකන් මී මී වැද්දෙක් මී මැස්සේ පොදියක් කඩනකොට මී මැස්ස ඔළුව වටේ කැරකෙන වෙලාවක් එනවනේ. අන්න වගේ හිත පුරාවට හිතවිලි ආනාපානේ තියෙනවා. හැබැයි මුළු ගැන්විලා ඈතට ගිහිල්ලා. ඉතින් එතකොට හිතනවා මේක හරියන වෙලාවක් නෙමෙයි දමල ගහලා නැගිටලා යන්න ඕනේ මට හිතවිලි වැඩි කියලා සමහර වෙලාවට තේනවා මේ ඉන්න පරිසරේ මේ ෆෑන් එක වැඩ කරනවා ඔල්ලෝසෝ සද්ද කරනවා එහෙම නැත්නම් යට කුස්සියේ සද්ද ඇහෙනවා ඒතර සද්ද වලට හිත ගිහිල්ලා ආනාපානෙ කොන් වෙලා හැබැයි තියෙනවා හැබැයි අර සද්ද වල කටුකරෝසන ගතිය නැත්නම් සද්ද වල තියෙන පීරි ගන්න ගතිය තමයි යෝගාවචර කතා කරන්නේ ආනපනේ මුළු ගැන්නිලයි කියලා අපි කියන්නේ. නැත්තම් දුරකට ගිහිල්ලා. එතන සමහරට වේදනාව එනවා වේදනාව අස්පනා අපිට ඉස්සරහට ලවද දෙනවා ආනපනේ මුළු ගැන්නෙනවා. අන්න ඒ වෙලාවෙදි දැනගන්න ඕනේ මේ ආනාපානෙ කෙලින්ම ඉස්සරහා තියලා බලනකොට වැඩිය හොඳයි සද්ද තියේදී සද්ද අතරින් ආනාපානෙ බලන්න පුළුවන්. වේදනා කන්දක් මැදේ වේදනා අතරින් ආනාපානෙ තවදුරටත් බලන්න පුළුවන්. හිතවිලි තියේදී හිතවිලි අතරින් බලන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා දුර තියේදිත් අපි අසරණ කරන්නේ අනාථ කරන්නේ සාදරෙන් ආනාපාන දිහා බලනවායි කියලා මෙන්න මේ වගේ ආනාපානේ පැතිකඩ සියල්ලම දැක ගන්න නම් ලෝකේ තියෙන කරදර සේරම එන්න වෙනවා. ඒ විදිහට ආනාපානේ දිහා හොඳ අර්ථකතනයක් හොඳ විවරණයකින් පටන් ගත්තොත් යෝගාවචරයට මොන කරදරය ආවත් නැත්නම් භාවනා කරනකොට මොන දේ ආවත් ඒක හොඳට කමඨාන සුද්ධ කරගත්තොත් සාකච්ඡා කළොත් ඒ කරදරේ නිසා ආනාපාන වෙනදා නොදැක්ක පැත්තක් බලා ගන්න පුළුවන් වෙනවා. එහා පැත්ත ආනාපානේ මේ එයාට බාධා කරන කෙනෙක් එක්ක රණ්ඩු කරනකොට තමයි එයාගේ නොදැක්ක පැති රාශියක් මතුවේ. ඉතින් ඒක නිසා එnde end end end යෝගාවචරය භාවනා නොකරන්න තියෙන කරුණු කාරණා නෙවෙයි කරනකොට එන බාධා මැද ආනාපානේ බලන්න නම් මේ රූපාකාරයක් වශයෙන් ආනාපානේ බලනකොටත් මේ 11 ආකාරය දකින්න ඕනේ. මේ 11 ආකාරයෙන් ගත්තොත් අතීත අනාගත පච්චුප්පන්න කියපම අපි පච්චුප්පන්නේට කැමැති වෙනවා. අතීත අනාගත ආකාර දෙකට වෛර කරනවා. තව පැත්තට ඒක පෙන්ලා දෙන්න පුළුවන් ඔය අතීත අනාගත පච්චුප්පන්න කියන එක හොඳට බණ අහලා භාවනා කරපු සියුම් දැනුමක් ඇති කරගත්ත කෙනෙකුට ආනාපානේ නැත්තම් ආස්වාසයක් කරගත්තොත් ආස්වාසේ එන්නත් ඉස්සර වෙලා හොඳට සතිය පිහිටවගෙන ආනාපානේ පටන් ගන්නකොට මම අල්ල ගන්නවා කියලා ආනාපානදී IB බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් අපි එකට කියනවා අනාගත ආකාරය බලනවා කියලා. එන්න ඉස්සරලා ආනාපාන ගැන සතිමත් වෙලා බලන එකට අනාගත ආකාරයෙන් බලනවා කියලා. ආස්වාසේ ගෙවිලා අන්තිමටම ගියාට පස්සේ ඒ අතනෑර තාමත් ගෙවෙමින් පවතින ආනාපානේ බලනකොට කියනවා අතීත ආකාරයේ ආනාපානේ බලනවා කියලා. මේ දැන් හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේ බලන එකට කියනවා වර්තමාන වශයෙන් බැලුවයි කියලා. ඉතින් ඒකෙදි මේ අතීත ආකාරය සහ අනාගත ආකාරය හොඳම ගුරුවරයෙක් කරද්දී හුඟක් කාරණාව තේරුම් අරගෙන හුඟක් සතියෙන් බැලිය යුතු කාරණාවක් නිසා හුඟ දෙනෙක් ඒක එච්චර ප්‍රිය කරන්නේ නැහැ. හුඟ දෙනෙක් කැමති අර වර්තමාන වශයෙන් ගොරෝසුට පේන එක තමයි. ඒක නිසා අතීත අනාගත දෙකට අපි අනදර කරනවා වර්තමානයකට තමයි ගරු කරන්නේ. ඒ වගේම ඕලාරික සුකුම කියලා ගත්තාම ඕලාරික ගොරෝසු එකට අපි හොඳයි හදනක භාවනා හොඳයි කියලා කියනවා සුකුම වෙනකොට අපි ඒ ගැන හිතනරක් කරගන්නවා. দূරේ සාන්තිකය කියනකොට ලං වෙනකොට හිත සන්තෝෂ කරගන්නවා ඈතට යනවා දකිනවා හිතනරක් කරගන්නවා. හීන ප්‍රනීත කියනකොට ප්‍රනීත වෙනකොට හිත සන්තෝෂ කරගන්නවා හීන වෙනකොට හිත නරක කරගන්න. ළඟ දුර වෙනකොට ළඟ පේනකොට හොඳයි දුර වෙනකොට නරකයි කියලා මේ 11 ආකාරයෙන් 6 ආකාරයකටම අපි වෛර කරනවා. පස් ආකාරයක් විතරයි අපි භවනා හරි ගියයි කියලා සාමාන්‍යයෙන් තර්ක මනසෙන් හිතන්නේ. අන්න ඒක කඩන්නයි සරුවත් chance මෙතන මතක් කරන්නේ 11 ආකාරයේම ඒකාකාර විදිහට බලන්න කියලා. එහෙමනම් ඒකේ හැම පැත්තටම නටන්න ඇරලා ආන්නේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ බලාගෙන යන්න පුළුවන් තරමකට යම් යෝගාවචරයකට ධෛර්යයක් අතනෑර භාවනා කරන්න පුළුවන් ගතියක් දිගට දිගට එනවනම් ඒ 11 ආකාරය බලනකොට සෑහෙන උපේක්ෂාවක් එන්න ඕනේ. සෑහෙන නොසැලෙන ගතියක් තියෙන්න ඕනේ. තොරතොර බලන්නේ නැතුව එන සෑම දෙයක් දිහාම සමසිතින් අරක වේවා මේක නොවේවා කියන හැඟීමකින් තොරව. ඒ නිසා සතිය කියන චෛතසිකය නැත්නම් අප්‍රමාද කියන චෛතසිකය ගැන විස්තර කරන කියනවා සතියේ තියෙන එක ගුණයක් තමයි ඉදිරිපත් වෙන දේ බලනවා මිසක් ඉදිරිපත් වෙන දේ මේක වේවා මේක නොවේවා කියලා පංගු peerුවක් නැහැ. මේක හොඳයි මේක නරකයි කියලා පංගු peerුවක් නැහැ. මෙන්න මේ පංගු peerුවෙන් තමයි තෘෂ්ණාවට ඉදේ. ළඟ වුණත් දුර වුණත් හීන වුණත් ප්‍රණීත වුණත් ඇතුලේ වුණත් පිට වුණත් ගොරෝසු වුණත් සියුම් වුණත් අචීනානගත පච්චුප්පන්න කියන toy කොයි ආකාරයකටවත් සමසිතින් බලනවා කියනකොට මේක තමයි ওই අස්සජි හාමුදුරන්ට වැරදිච්ච තැන. උන්වහන්සේ බැලුවේ මෙතෙක්කල් ආනාපානේ ප්‍රණීත පැත්ත විතරයි සංසිඳන පැත්ත විතරයි ඒක නිසා උන්වහන්සේ සම්ම ස්ථමත සඳහා සම්මත භාවනා සඳහා ආනාපානෙ පුහුණු කරලා තියෙනවා. හැබැයි විපස්සනාට සදා සුදුසු වෙන මේ 11 ආකාරයට සමසිත පැවැත්වීම පුරුදු කරන්න බැරි වෙලා තියෙනවා. මේක මේකම තව පැත්තකින් කියලා දෙන්න පුළුවන්. ආනාපාන ගැන කතා කරනකොට අපි ඉඳගෙන භාවනා පටන් අරගන්න වෙලාවේදී ආස්වාස් ප්‍රස්වාසයට හිත ගියයි කියලා හිතමු. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න අතරම හොඳට හුස්ම ටික වැටෙනකොට ඒ හුස්ම ඉහළ පහළ යන බව තේරෙනවා පටන් ගත්තනම් අපි ආනාපානෙට පිවිසුණා. නැකත හරි ගියා කියලා හිතා ගන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට සමත භාවනාවට නැඹුරුව තියෙන කෙනාට නැත්තම් පෙරපින් කරපු පුරුද්ද සමත භාවනාවට තියෙනවනම් එයා කොච්චර වෙලා බලාගෙන හිටියත් ආනාපානෙ දිහා ඒ වැඩියෙන්ම ආනාපානේ හැපෙන්නේ මෙතනයි කියලා ස්ථිර කරලා කියාගන්න බැරි දුර්ලකමක් කියනවා. විපස්සනා නැඹුරුව තියෙන කෙනාට නම් නැත්නම් සූක්ෂම ටියුණු අවධානයේ තියෙන කෙනාට නම් හුස්ම දැනෙනවා විතරක් නෙමෙයි හුස්ම වැටෙන බවට හිත පිට ගිහිල්ලා නැහැ සද්ද නැහැ වේදන නැහැ කියන එක දැනනවා විතරක් නෙමෙයි මෙන්න මෙතනයි කයේ මගේ මෙන්න මෙතනයි හැපීම සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් පිරිමැදීම සිද්ධ වෙන්නේ කියලා හරියට තැනට ඇඟිල්ල කියලා කියනවා වගේ නාසිකාග්‍රය හෝ උඩුතල හෝ බඩේ පිම්බීම හැකිලින් වශයෙන් තන දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ කවුරු හරි භාවනා කරලා කමඨහං සුද්ධ කරනට කියන්න පුළුවන් නම් මම හුස්ම ගන්නකොට මට හුස්ම වැටෙන්නේ නාසිකාග්‍රේ එහෙම නැත්නම් උඩුතොලේ එහෙම නැත්නම් උදරේ කියලා ගුරුවරයාට හැඟීමක් ගන්න පුළුවන්. මෙයාගේ හිත තීක්ෂණයි. එයාගේ හිත බොහෝමත්ම සියුම්. එයාට මේ භාවනාවේදී ආනාපානෙ වැටෙන විතරන හැපෙන තැනත් වැටෙනවා කියලා. එතකොට ගුරුවරයා කියනවා මේ මේකට තව උනන්දු කරවන්න පොර දාන්න එතනම ඉඳගෙන හුස්ම ගන්න එකයි පිට කරන එකයි අතර වෙනසක් අල්ලන්න පුළුවන්ද කියලා බලන්නයි කියලා. ඒකත් පුළුවන් නම් අනිවාර්යයෙන්ම ගුරුවරයාට සුවසේ විනිශ්චය කරන්න පුළුවන් දැන් නම් මෙයා විපස්සනාකාරයෙක් කියලා. යම් කිසි කෙනෙකුට මේ වගේ මෙහෙයුමක් දීලත් දිගටම වැටෙන හුස්ම ගන්න බව දන්නවා. හැබැයි යාට කියන්න බෑ කොතනද හැප්පෙන්නේ කියලා. යාට කියන්න බෑ ආශ්වාස කරනකොට මෙහෙමයි ප්‍රශ්වාස කරනකොට මෙහෙමයි කියලා. කැන්දේ ගල බේරුව වගේ කියන්න බෑ නම් භාවනාව දියුණු කරන්න පුළුවන් යාට. හැබැයි යාට තියෙන්නේ සමත නැඹුරුවක්. සමත භාවනාවට තමයි ඒ නැඹුරුව තියෙන්නේ. අන්න ඒක පෙන්වීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔය පටිසම්භිදා මාර්ගයේ නිදර්ශනයක් පෙන්නනවා. උන්වහන්සේ මතක් කරනවා කෙලින් දිග ගහක් කැලේ කඩාන වැටලා තියෙනවා කියලා හිතමු. ඉතින් කවුරු හරි ගිහලා මේකේ දරට හරි ලී වලට හරි කුටි කරනකොට හරස් කියතෙන් දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන කපනවා. ඊරනවා. ඉරනකොට කියත යහට මෙහාට අනේක විතරක් බලන්න පුළුවන් නම් ආනාපානට පටන් ගත්තා. කියන්නේ හුස්ම ඉහළ පහළ යන එක කීයටක් එහාට මෙහාට යනවා වගේ පේනවා. ඉන් එහාට යාට විස්තර කියන්න බැරි නම් ආනාපානේ පටන් අරගත්තා. ඒක තමයි සමත නැඹුරුව. විපස්සනා ගුරුවරයා කියනවා කීයත විතරක් නෙවෙයි කැපොන් කට්ටෙත් බලාපන් කියලා. මේ කීයත වදින තැන ගහේ මෙන්න මෙතනයි කැපොන් කට්ටේ කියලා. ඒකල බලලා කියලා කියනවා කීයත එහාට මෙහාට යනකොට ලී කුඩු විසි වෙනවා, කීත රත් වෙනවා, සද්ද ඇහෙනවා. ඒ අර ඉරණ වැඩේ ගොඩක් වැඩ තියෙනවා ඊට හා සම්බන්ධ වෙලා යන. ඒ සියල්ලම දකින්න පුළුවන් නම් හුලඟ රැල්ලත් පේනවා, හැපෙන තැනත් පේනවා. ඒ එතන හැපීම නිසා ඇති වෙන පුංචි පුංචි වෙනස්කම් සේරම කියන්න පුළුවන් නම් විපස්සනා නඹරුවක් තියෙනවා. අන්න ওই විදිහට සමත නඹරුවේ පමනක්ම තියෙන කෙනාට විපස්සනා නැඹුරුව ලබා දිය යුත්තක්ද එහෙම නැත්නම් ස්වභාවයෙන් වෙනවද කියන එක භාවනා ලෝකේ සදාතනික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ප්‍රශ්නේ අහන්නේ සාමාන්‍ය ධර්ම සාකච්ඡාවලදී ස්වාමීන් වහන්සේ ආනාපාන කරගෙන යනකොට කොතනදීද සමතෙන් විපස්සනාට හරවන්නේ කියලා අහනවා. ඒක පැත්තෙන් බannකොට එහෙම අහන්නත් වටිනවා. මොකද මේ අසජි හැමදෙරට වෙලා තියෙන්නේ සමතෙම කරලා හුස්ම තේරිලා තියෙනවා. හැබැයි හැපෙන තැන වැටහිලා නැහැ. හැපෙන තැන වැටෙන්නේ නැත්නම් ඔය দূරේ සාන්තිකයේ අජ්ජත් බහිද්ද වෙනස අල්ලන්න බෑ. ඒ වගේම ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස බලන්නත් උනන්දු වෙලා නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ගිහිල්ලා චතුත් අධ්‍යාහණය එව නැත්නම් අරූප ධානය වලට ගිහිල්ලා ඒකෙන් අභිඥා ලබාන ලොකු දියුණුවක් ලැබලා තියෙනවා. නමුත් මරණ මොහොතට ඒකෙන් උදව්වක් වෙන්නේ නැහැ. මරණ මොහොතේ මරණාන්තික වේදනාව වෙනකොට මේ සමතෙත් නැහැ, මේ ධානත් නැහැ, මේ ආනාපානෙත් නැහැ. තිබුණට වැඩිය කුකුස් පහල කරනවා තිබුණට වැඩිය විපිලිසර ගති පහල වෙනවා. ඉතින් ඒක නිසා සරුවචනන්සේ මේ කසබ සූත්‍රේලා විශේෂයෙන් උනන්දු කරනවා ඒ වගේ තියෙනවනම් මැරෙන්න ඉස්සර වෙලා මේ ආනාපාන විපස්සනා පැත්ත බලන්නේ කියලා. මේක විස්තර කරනකොට ඇත්තට මගේ භාවනා ජීවිතය ගත්තොත් මම ওই 79 80 විතර පටන් අරගත්තට මේ කාරණාව පැහැදිලි වෙන්න අවස්ථා දෙකක් මගේ ජීවිතය ඇතුළත වෙන පළවෙනි අවස්ථාව මම පන්නලා තිනවා දෙවෙනි අවස්ථාවේදී බුරුම ස්වාමීන් වහන්සේලාත් එක්ක පරිවර්තනය කරන වෙලාවදී තමයි මට මේක තේරෙන පටන් අරගත්තේ. ඒ මම බුරුමේ මම භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ බුරුම වචන තුනක් පාවිච්චි කරා. ඒ පාවිච්චි කරන වචන තුන පරිවර්තනය කරපු එකනා ඉංග්‍රීසි දානකට කිව්වේ ආනාපානයෙන් පැතිකඩ තුනක් තියෙනවා ඉංග්‍රීසියෙන් කිව්වේ the strike element the base element and the ignition element කියලා. ඉතින් මම හැම දේශනාවකදී මේක වෙන් කරලා ලියාගත්තා. strike element base element and the ignition element කියලා. පස්සේ මම දැන් ඔක්කොම ඉවර කරලා සයඩොත් එක්ක එන්න ලෑස්ති වෙලා ඇත්ත එදා ඒකට තමයි පොඩ්ඩක් හරි යාලුකමක් වෙන්නේ නැත්තම් කවදාකවත් ඒ භාවනා කරන අයත් එක්ක සල්ලා අල්ලාප සල්ලාපෙට යන්නේ නැහැ. ඊට පස්සේ මම ඇහුවා ස්වාමීන් වහන්සේ මේ පරිවර්තකයා මෙන්න මේ වචන තුනක් පාවිච්චි කරනවා මේක බොහොම වැදගත් දෙයක් මේ විද්‍යානුකූලව කල්පනා කරන කෙනාට භාවනා කරන දැනගන්න මේකට pāli වචන මොනවද කියලා. මං කියපු ක්‍රමේ දන්නේ සායඩුක මං දන්නේ නැහැ කියලා. මට මේක කියන්න දන්නේ නැහැ කියලා. බුරුම වචන ලියාගෙන ආවා. ලියාගෙන ආවල මම පුළුවන් තරම් උත්සාහ කරා ඊට පස්සේ මම ඒ විපස්සනා ගුරුවරයෙක් අත්‍යන්ත විපස්සනා ගුරුවරයෙක් ඊට පස්සේ සමත ගුරුවරයෙකුට පරිවර්තනය කරන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා හුස්ම බලන්න හැපෙන තැන බලන්න මෙපා දෙක අතර වෙනස බලන්න යන්නත් එපයි කිය. දැන් මේක මට නිකන් මම පුරුදු කරපේක නෙමෙයි මට ඕනලා තිබුණේ හරියට මේ කාරණා තුන පතුරු ගහලා වෙන් කළා විසිතුරුව කියලා දෙන්න. ඒ සංස්කෘතික විසිතුරු කරන්නත් එපා පතුරු ගහන්නත් එපා හුස්ම වැටෙනවා දැනගත්තොත් ඇති කියලා. ඉතින් පස්සේ ඒ සංස්කෘත පැත්තට ගියාට පස්සේ මං ගිහිල්ලා ඇහුවා සංස මම පුරුදු කරලා තියෙන අර ගුරුවරයාත් එක්ක ඒ ස්වාමීන් වහන්සේ හරියටම කියනවා මේ ආනාපානේ හැම පැතිකටම බලන්නයි කියලා. ඔබ වහන්සේ කියනවා විශේෂයෙන්ම මේක විතරක් බලන්න කියලා. ඊට පස්සේ කිව්වා එහෙම හැම පැතිකටම බලනකොට විහිිත විපස්සනාට වැටෙනවා කියලා. මගේ තියෙන මගේ රුචි අනුබාරන මම විපස්සනා රුචි පුද්ගලෙක්. ඉතින් නිසා මට අහන්න දෙච්ච මොකද කියලා. ඉස්කෝ එහෙම අමෝරාවෙන් එහෙම විපස්සනාට වටන්න හොඳ නෑ පුළුවන් තරම් සමතෙදිගේ ගිහිල්ලා තමයි මේකට එන්න ඕන කියලා. පස්සේ මම අර ඉස්සලා කරපු ස්වාමීන් වහන්සේගේ පොතක ඉංග්‍රීසි පිටපත හම්බුනාට පස්සේ ඒකේ සඳහන් කරලා තිබුණා ඔය strike element, base element, ignition element කියන එක. ඊට පස්සේ pāli පොත බලනකොට මම දැක්කා ආරම්මන ద్వාර තදුපපන්න කියලා මේකට pāli වචන තුනක් තියෙනවා. ඒකට ආනාපානයේ විතරක් නෑ හුස්ම යන්නේ දිහා බලා ඉන්නකොට කියනවා අරමුණ දිහා බලනවා හුස්ම අරමුණ කරගෙන බලනවා කියලා. ద్వාරය කියලා කියන්නේ ඒකෙදී කායද්්වාරය කොතනද හැපෙන්නේ කියලා බලන එකයි. වම් නාස්පුඩුවේද, දකුණු නාස්පුඩුවේද, උඩුතොලේද, උදරයේද, උගුරේද, පපුවේද කියලා ඒ කාය ප්‍රසාදේ ලොකු එකක් නේ. ඒකේ කොතනද වදින්නේ කියනකොට ద్వාරය කියලා පේනවා. තදෝපන්නේ කියලා කියන්නේ හුස්ම ඇවිල්ලා එතන වදිනකොට දැනෙන උණුසුම, සිසිලස, කම්පන, චංචල, සැලෙන, දැනෙන ගති. මෙන්න මේ විදිහට ආරම්මණයක්, ద్వාරයක්, තදෝපන්නයක් කියලා මේ තුනම දකිනවනම් සාධාරණ හේතුවක් තියෙන හිතා ගන්න සෞඛ්‍ය සම්පන්නව මේ යන්නේ විපස්සනා ගමනක් කියලා. නමුත් සමහරු ඉන්නවා මම අර ඊයේත් මතක් කරා වගේ ඒ හතර ඊර්තිපාදවල ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා මේ චිත්ත ඊර්තිපාදේ විතරක්ම ඉස්සර කරන අනේකනාට ඒ ద్వාරේ පේන්නෙත් නැහැ. තදුවපන්නේ පේන්නෙත් නැහැ. හැබැයි අරමුණ පේනවා ඒ ඇති. එයා යන්නේ ඒක නිසා සමාධියට ගිහිල්ලා ධ්‍යාන වඩලා ඊට පස්සේ තමයි විපස්සනාවට එන්නේ. ඒකට කියනවා සමත පුබ්බංගම විපස්සනාව කියලා. නමුත් ඒ ක්‍රමයේ කරලා ඒක විතරක් නම් දන්නේ ඔන්න අස්සජී ස්වාමීන් වහන්සේට වෙච්චේ බොරු වලේ වැටෙන්න ඉඩ තියෙනවා. භාවනාත් කරලා තියෙනවා ධ්‍යානත් ලැබලා තියෙනවා ආනාපානෙත් හොඳ පුරුදු කරලා තියෙනවා නමුත් අකරතැබ්බෙකට යනකොට උදව් කරගන්න බෑ අකරතැබ්බෙට යනකොට ඒක හැලිලා ඒකට ඒ විපස්සනා කරන ගුරුවරු මේක මේ සංසන්දනාත්මක තනක් නැත්නම් වාදයට තුරු දෙන තනක් විපස්සනා ගුරුවරු මේකට කොනහනවා කොනහලා කියනවා අපි සල්ලි තියෙන කාලේ පුළුවන් වෙලාවේ හොඳ වටිනා මණිකක් සැලදිලා ගන්න. අරන එක තැම්පත් කරලා තියාන ඉන්නවා හදිස්සියකදී අමලියකදී කරදරයකදී මේක උකස් කරලා හරි කයක් හරි ගන්න බැරුව අය කියලා. නැත්නම් අපි වටිනා රත්තරන් ටිකක් අරගෙන රත්තරන් භාණ්ඩයක් හදලා ඕක තියාගෙන ඉන්නවා පළඳින එකත් පළඳිනවා තියා ඉන්නවා අදිචක් කොච්චලාට උකසර තියානේ කියලා. අපි හිතමු මොකක් හරි අමලියක් කරදරයක් වෙලා අර මණික හරි අර රත්තරන් ටික හරි ගිහිල්ලා උගත් වෙන තැනට ගියාට පස්සේ ඒ මිනිස්සයා කිව්වොත් එහෙම මේක මැණිකක් නෙවෙයි ප්ලාස්ටික් කැල්ලක් කියලා. අපි බර ගාණක් දීලා අරගෙන තියෙන හැබැයි මේක නියම මැණිකක් නෙවෙයි. එතකොට අර අමලියට මැදිවට තව අමලියක් වෙන්නේ. එනත රත්තරන් කැලක් තියෙන ඉතාලියේ ඉබේ ගිනත් ප්‍රතිකරණ මේක රෝල් ගෝල් කියලා. අන්නේ වගේ මේ භාවනා කරාට ඒක නියමම වටිනාකම නැති දෙයක් නියම වටිනාකම දෙයක් කියන විදිහට පටලවා ගත්තොත් මේකෙදි තියෙන භයානකමක් තියෙනවා දෙපැත්තෙම තියෙනවා. ඇත්තටම සමථ විපස්සනා දෙකෙම තියෙනවා. උගව දෙනෙක් හිතා ඉන්නවා මේ වගේ පොඩි සමාධියක් ආවම මම පළවෙනි ධ්‍යානට ආවා දෙකට ආවා තුනට ආවා හතරට ආවා කියලා ඉලක්කම් ගණන් කරනවා. ඒලා හයියෙන් කතා කරනවා. මේ බොරුවක් නම් මේ හිතාගෙන ඉන්නේ මන්ට මේ ධ්‍යානයක් ලැබුවා මට මාර්ගඵලයක් ලැබුණා කියලා අන්තිමට ගිහිලා අමලියකදී මේක වැඩ ගන්න හදනකොට ඒක බොරුවක් නම් අර වෙච්ච අමලියට හපන් මේ අමලිය. නිසා භාවනාදී හැම වෙලාවෙම කියන අව탁සිරු කරන්න කියලා. ඕනට වැඩි වැඩි takseeru කරලා මට නම් ඕන වෙලාවක මට ධානයේ තියෙන මට ඕන වෙලාවට මට මේ මේ ප්‍රශ්න බේර ගන්න පුළුවන් කියලා හිතාන හිටියට නියම ප්‍රශ්න එනකොට ඒක උර දෙන්නේ නැත්නම් කර දෙන්නේ නැත්නම් අන්තිමට සරුවචනාංශරත් දොස් කියනවා. ධර්මයටත් දොස් කියනවා. මම කරලා බල්ලා කියන්නේ කෝ අපිට උදව් කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද? මේ භාවනා කරනකොට බණ අහන්නේ නැහැ. බණ විතරක් අහන භාවනා නොකර ඉන්නවා. මේ දෙක එකිනෙක අතිනත ගත්තේ නැත්නම් මේක එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන්නේ නැහැ. අදිශයකදී තමයි අපිට ඒක තේරුම් අරගන්න වෙන්නේ අනේ මම මේ අදහගෙන සාක්කුවේ මඩිසලේ ගහගෙන තියාන හිටියට මේ බොරු දෙයක් තියාන ඉඳලා තියෙන කියලා. ඒ නිසා අපි මේ වගේ හම්බ වෙච්ච වෙලාවේදී ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී බණ අහන වෙලාවේදී භාවනා කරන වෙලාවේදී හැම පැත්තෙම උරගගා බලනවා. හැම වෙලාවේදී උරගාලා බලනවා. උරගාලා බලන්නේ කොහොමද? ආනාපාන කරදරයක් එනකොට. මරණාසන්න දෙයක් නෙවෙයි. සද්දයක් ඇහෙනකොට ඇඟ නලියනකොට ඇඟට වතුර වැටෙනා වගේ කූඹි දුවන්නා වගේ දඟලනකොට පැත්තක් ගැස්සෙන්න බලනකොට බලනවා මේ තියෙද්දි මට ආනාපානෙ උදව් කරනවද මේ අස්සෙන් මට ආනාපානෙ බලන්න පුළුවන්ද එහෙම නැත්නම් භාවනා කරනකොට සමහර වෙලාවට විවිධාකාර සද්ද ඇහෙන්න පටන් ගන්නවා දන්නේ නැහැ මේක ඇත්ත සද්දයක්ද හිතෙන් එන එකක්ද කියලා ඉතින් ඒකෙදි උඟ දෙනෙක් කලකොල වෙලා මේ හරියන්නේ මට කමටහන වෙනස් කරන්න බැරිද මේක මට ගැළපෙන්නේ නැහැ කියලා මේ අර ඉෂකකට කොට මාරු කරන්න හදනවා වගේ අරමුණු මාරු කරන්න හදනවා. මේ විනෝඩ කළ යුත්තේ මොකද්ද? ආ ඒ වගේ අමලියක් එනකොටත් ආනපානේ දිහා බලන්න අමලියක් නැතිකොටත් ආනපානේ බලන්න. මොකද ඔය කොච්චර මලියක් අමලියක් ආවත් මොන කරදරයක් ආවත් ආනපානේ නතරුණා මැරෙන්න එපායි. ඒක හොඳටම අපි දන්න කාරණාවක්. ඒ නිසා කරදරයක් ඇතිකොටත් ආනපානේ කොහොමද නැතිකොටත් ආනපානේ කියලා බලන හැම වෙලාවෙදීම අපි කරන්නේ ආනපානේ නැවත නැතු උරකකා බැලීමක් කරන්නේ. එතකොට හැම තැනකදීම කරදර වෙලාවේ නැති වෙලාවේ දුර තියෙන කොටයි ළඟ තියෙන කොටයි අතුලෙයි පිටයි රෝසු කොටයි සියුම් කොටයි මනාප වෙලාවේ අමනාප වෙලාවේ අතීත අනාගත කොයි වෙලාවෙත් ආනාපාන දිගත් එක කටයුතු කරන්න පටන් අරගත්තොත් සරුවන්දේ පුංචි රක්ෂණ සහතිකයක් දෙනවා අපිට මේ 11 ආකාරයේ දැක්කන ජීවත් වෙද්දී ආනාපාන තියෙන හැම පැතකටම දැක්කනම් ආනන්ද බුදුහාමුදුරෝ රාහුල පුංචි හාමුදුරන්ට කියනවා චාරිමක පස්සාසෝ පස්සාසපි ජානිතෝව නිරුද්ධන්ති කියලා. උඹ මැරෙන වෙලාවේ අන්තිම වෙන හුස්ම දැක දැක දන දන මැරෙන්නේ. කලකොල වෙන්නේ නැහැ. කුකුස් කිරෙන්නේ ඉන්නකොට ආනාපානයේ හැම පැතිකඩම දැකලා තිබ්බනම් මේ 11 ආකාරයෙන්ම දැකලා තිබුණා නම් මැරෙන්න ගිහිල්ලවත් කලබලයක් හිතට එන්නේ නැහැ. අන්දමන්දකමක් ඉන්නේ දැන් දන තව හුස්ම තුනකින් මැරෙනවා තව දෙකකින් මැරෙනවා මේ අන්තිම හුස්ම කියලා මැරෙන වෙලාවදී හොඳට සීයෙන් මැරෙන්න පුළුවන් ඉතින් එහෙමනම් මේ මරණ වේලාවෙදිත් ඒ විදිහට ආනාපානය අපිට වාංගු කරන්න පුළුවන් නම් කැස්සක් කිඹිස්සක් ආපු වෙලාවක කරදරයක් ආපු වෙලාවක හොඳට මතක තියානින්න ඒ ආනාපානයේ තියෙන සරණ මම යුනිවර්සිටි එකේ ඉඳද්දි මේ මේ පශ්චාත්තුපාදි කරන වෙලාවේදී ප්‍රධාන පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණ ඉති කරන්නේ හොඳ විශේෂ ශාස්ත්‍රයේ දරන දක්ෂ හතර පහ දෙනෙක් ඇවිල්ලා හරයින් මෙහෙන් අරේ මේ ප්‍රශ්න අහන. ඒ ප්‍රශ්න අහන වෙලාවේදී හරියට උත්තර දුන්නොත් එතනදීම පාස් කරව නැත්තම් පේ. හැබැයි මම දන්නවා හොඳට ඕම ඊට අවුරුදු 3කට ඉස්සලා මම මේ විෂය නතර කරලා දාලා තිබුණ නිසා මම යන්න ඉස්සලා දවස් 3ක් විතරක් නිමාඩු දාලා මේ පොත් ටික බැලුවා. මම දන්නවා මට එච්චරම විෂය එච්චර බැසගත්ත ඥානයක් තිබිලා නෙවෙයි මම පරීක්ෂණයට මුණ දුන්නේ. ගියාට පස්සේ ඉතින් ඒ ලොක්කො ටික ඇවිල්ලා වාඩි වුණා. මාත් ගිහලා වාඩි වුණා. මම දන්නවා මම මල්ලෙන් ගහන්න යන්න හදනේ වැඩේ හරියන්නේ නැහැ කියලා. මම ගිහිල්ලා ගෙරුවේ හොඳට හුස්ම ගත්ත තුන් සැරයක් විතර වගේ. හොඳට හුස්ම අරගන්නකොට මම අර gedara ඉඳගෙන විවේකීව කාමරේ භාවනා කරන gedara ගියා වගේ හිතක් ආවා මට. පරිේශණයකට ලෑස්ති වෙනවා විශාල පිරිසක් ඉස්සරහා ඉන්න මොකක්වත් නැහැ තුන් සැරයක් විතර හුස්ම ගන්නකොට මට නිකන් ගෙදර ගියා වගේ නිකන් අර තිබුණ අර මේක පාස් වෙනවා නම් පාස්සේ පේනවා නම් පේලි තිය කරන දෙයක් ය කියලා නිකන් අර ගෙදර ගියා වගේ හදාසක් ආවා ඇත්ත කරලා බලනකොට දැන් මේ කට්ටියලා ඇත්ති ප්‍රශ්න අහන්න ඉතින් ප්‍රශ්නයක් අහුවමයි අහනකොට ඉතින් මම දන්නවා මේකට ජීවිත ප්‍රධාන උත්තරේ මම දන්නේ වනවනවා මම දැන් කී කියා ඉන්නකොට මේ වෙලා ගිහිල්ලා ආපු නියෝජිතයෙකුත් ඇවිල්ලා ආසනේ ආසනයක් ගත්තා පරීක්ෂක මණ්ඩලෙ. එළ එයා අතරමඟදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔය කියනකොට දැන් අහවල් අහවල් දේවල් පහුවෙලා නේද තියෙන්නේ? පිළිතුර මේ අංග සම්පූර්ණ නැහැ. එහෙම නැත්නම් මාතුකාම් පිට යන්නේ කියලා. මම ඊට උත්තර දිලා නතර කරලා මම පරීක්ෂණ මණ්ඩලයට කිව්වා මේ අහන ප්‍රශ්න නිසා මගේ චින්තන රටාව කැඩෙනවා. එතකොට මටයි පාඩු වෙන්නේ. ඒ නිසා මුල් ප්‍රශ්නෙට මම උත්තර දෙන්නද මේකට උත්තර දෙන්නද කියලා. හරස් ප්‍රශ්නෙට උත්තර දෙන්නද මුල් බෝඩ් එක මොකද කියන්නේ මුල් ප්‍රශ්න දෙන්න කියලා. ඒ කට්ටිය මොනේ මොන බලා ගන්නකොට පස්සේ ආපෙ එක්ක නැගියෝ නෑ මගේ ප්‍රශ්නේ මම ඉල්ලාස් කරගන්නවා. ඊට පස්සේ මම ප්‍රශ්නේ මල්ලෙන් අහුවම කමයි කෙරුවේ. ඇත්තටම කෙරුවේ මල්ලෙන් ගහන එක. ඉවරනට පස්සේ මම කිව්වා දැන් ප්‍රශ්නේ අහන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම උත්තර දෙමින් හිටපු ප්‍රශ්නේ අහන්න නැතුව, දන්නේ නැතුව නේද හරස් ප්‍රශ්නයක් ඇහුවේ කියලා මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒතර කිව්ව ඇත්තටම ඒකෙන් හානියක් වුණා නම් සමා වෙන්න කිව්වා. ඊට පස්සේ මං කිව්වා නෑ. හැබැයි මට තේරෙන පටන් අරගත්තා ඔය දෙන්නටම සන්තෝෂ කරන්න මට බෑ කියන එක. දැන් කතා ගන්නේ සබ්ජෙක්ට් මැටර් එක නෙවෙයි. නිකන් කතා කර යනවා. ඊට පස්සේ මං මේ කරපු වැඩ වගේ ප්‍රශ්නක් තිබිලා උත්තර හැවුවා. මං ඉතින් ඒකට බොහෝම hina වෙලා බොහොම සෑහලුවට උත්තර දීලා ඊට පස්සේ කිව්වා සන්තෝසයි කියලා මං එළියට ආවා. එළියට එනකොට උන්ට පස්සෙන් ඇවිල්ලා ප්‍රශ්න අහපු මිනිස්සු ඇවිල්ලා මට අතරත දීලා කිව්වා කවදාකවත් මම දැක්කේ නැහැ කිව්වා මෙච්චර අමාරු පරීක්ෂණයට මේ වගේ සැහැල්ලුවට මුහුණ දෙනවා. ඒසොට මම දැනගත්තා මම කොහොමද පාස් කියලා. ඇත්තටම මයිලක දැනුම තිබුණේ නැහැ. ඒ කියන්නේ මම අවුරුදු දෙක තුනක් මාතෘකාවෙන් පිට හිටියේ. නමුත් හුස්ම තුනයි හුස්ම තුන ගන්නකොට මම ගෙදර ගියා. නිසා විභාග වලට පාස් වෙන්න ඉස්කෝලේ යන ළමයි හරියට කටපාඩම් කරනවා. කටපාඩම් කිරුවම මොකද ප්‍රශ්න පත්‍රය දාගෙනනකොට දාඩි දාන්න පටන් අර ගන්නවා මොන දෙයක්වත් මතක නැහැ. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙනකොට හොඳට ලෑස්තිලා යන්නේ. නමුත් අර සබකෝල ගති නිසා එහෙම නැත්නම් දැන් මට මොනවා වේද කියන තක්කු මුක්කු නිසා මොන දි ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාවට කරපු ආනාපානෙට හිත දාන්න පුළුවන් නම් නිකන් අම්මගේ ඔඩොක්කේ ඉඳගත්තා වගේ හාව තමන්ගේ පැලැස්සට ගිහිල්ලා විවේක වුණා වගේ තමන්ට තේරෙන පටන් ගන්නවා කොහේ හිටියත් නාසයක හුස්ම තියෙනවනේ. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඔය මම පැවිදි වෙච්ච අලුත ලොකු ස්වාමීන් වහන්සේ 25 කුටියට වැඩමුවා. වැඩමලා මේ වෙලාවට අපි ගියා වන්දනා කරන්න. වන්දනා කරනකොට ලොකු ස්වාමීන් වේගෙන් හුස්ම ගන්නවා. ඉතින් දකින්නකොට අපි ඔක්කොම කලබල වුණා. එතකොට ටෙලිෆෝන් නැහැ මොනවත් නැත්තේ. ඉතින් ලොකු සාංශි කිව්වා කලබල වෙන්න එපා මේ නම ලාවලා වැඳලා යන්නේ කිව්වා. ඉතින් වැඳලා යන්න බෑ දැන් මොකද තත්ත්වයේ ලොකු සාංශි හෙට උදේ වෙනකන් තනියම කාමරේ ඉන්නේ. ඉතින් අපි වට කරගෙන අරක අහනවා මේක අහනවා අන්තිම ලොකු සාංශි හරි මා කරදරයක් වුණා. ඉතින් එක්කෙනෙක් අහනවා කිරිඳි වලට ගිහිල්ලා අපි අසෝලාට ටෙලිෆෝන් කරමු නැත්නම් දොස්තර ගෙන්නමු. තව කෙනෙක් මෙහෙවිලා සුදුලුණු තම්බනවා, ගුරු හොයනවා, নানা ආකාර වැඩ. ඊට පස්සේ ඒ ලොකු සංසය ඉති ලොකු සංසය තමයි ලොක්කා හැබැයි ලොක්කට දැන් අමාරුයි. ඊට පස්සේ කොහොම මේ නමල තීර මෙතනින් පිට වෙන්නේ කියලා. දැන් මේක හරීම උග්‍ර තත්වයක් මොකද වගකීම යුක්තව පිට වෙන්න බෑ. මොකද ලොකු සංසය එන්නේ එන්නේ මේ ලය පීනස කියන එක ඇවිල්ලා. ඊට පස්සේ කිව්වා මාව නැගිටවන්න කිව්වා ඇඳේ. නැගිටලා කොට්ටේ හිටු කරන්න කිව්වා පිටිපස්සට මෙහෙම හරි ගසලා තියන්න කිව්වා ඇඳේ වැටිලා හිටියේ. ඒකලෙල මම කතා කරනකම් කවුරක්වත් එන්න එපා කිව්වා. දොර වහන්නේ කිව්වා. ඉතින් අපි සක්මනේ ඉන්නවා හැම ගත වෙන චිත්තක්ෂණයක්ම බොහොම සීරුවෙන් ගත වෙයි. මොකද කොයි අතට යනවද දන්නේ නැහැ. ලොකු සංස්කෘතික එන්නේ එන්නේ එන්නේ මේක හුස්ම අල්ල ගන්න බැරි තත්ත්වයටයි යන්නේ. ටික වෙලා ගියරද <coughs> කිව්වා. ඊට පස්සේ අපි අතට ගියාට පස්සේ කිව්වා දැන් හරි. ඉතින් අපිට විශ්වාස නැහැ දැන් මේක හරි ගියා. ඒලා ඇත්තටම හති නිමිලා තැම්පත් වෙලා. ඊට පස්සේ ලොකු සාංශ කිව්වා මේක මම මොකද්ද උනේ කියන්න දන්නේ මම ওই නමල අයින් කරුවට පස්සේ මම ආනාපානට හිත දැම්මයි කිව්වා. ඔක්කොම තැම්පත් උනායි. ඒ නිසා මේ නමල වුණත් කමන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක නැග්ගොත් heart attack එන්න හදනවනම් ওই තියෙන ඔක්කොටම අයින් වෙන්න කියලා ආනාපානට හිත දාන්නයි කිව්වා. ඔච්චර තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ. ඔය කොයි කෙනා ආවත් වෙන්නේ හිත කැළඹෙන එක විතරයි. අපිට පුළුවන් නම් නැවත ගෙදෙට්ට යන්න. ගෙදර ගිහලා ආනාපානේ ඇසුරුකරනද එයා දන්නව කරන්න ඕනේ. මැරෙනවනම් මැරෙයි. පණිනවනම් පණේ. අන්න ඒ දේ හිතනවාද මේ අත්තෝ අසජි හාමුදුරුවෝ වගේ ලෙඩ වුණාම පුරුදු කරන්න පුළුවන් වෙයි කියලා. ඕගොල්ලෝ හිතනවාද ලොකු සාංශකේ වයසට ගිහිල්ලා අන්තිම මොහොතේ පුරුදු කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. ඒ නිසා හුඳුවට කල්ැතුව මේකේ අලගිය මුලගේ සේරම බලන්නේ හිටියොත් මේ ආනාපානෙම්ම කී හැකි කොහටද යන්න හදන්නේ කියලා. ඒකෙදි දැන් බණ කියන දාන යත්තන්ට නම් මේක එහෙම ආගෙන ඉනකොට මේකේ අර්ථයක් ඇති. මොදාගෝ යතු උංගක් දැන් භාවනා කරලා නැහැ නේ ඉතින් භාවනා කරන්න හරි හිත හැදේ. නමුත් භාවනා කරපු කෙනෙකුට ඊට වැඩිය ගැඹුරක් තියෙනවා මේ. ඒ මොකද භාවනා කරන කෙනා නොකරපු කෙනාට වැඩිය ආනාපානේ යම් යම් පැතිකඩ වලට කැමති යම් යම් පැතිකඩ වලට කැමති නැහැ. ඕක තියෙන තාක්කල් කවදාකවත් ආනාපානය පිළිබඳව වශීතාවයක් ගන්න බෑ. කවදාකවත් ඒක පිළිබඳව ස්වාමිත්වයක් ගන්න බෑ. අපි ආනපානේ කරන්න ඕනේ හැම පැතිකඩකටම සමාන ආකල්පයක් ඇති වෙන විදිහට. ප්‍රතික්‍රියා නොකරන තැනට යන කම්ම ආනපානේ කරන්න ඕනේ. කොච්චරද කියනවනම් කොච්චරද කියනවනම් සරුවච්චන් වහන්සේ බුදු වෙලත් ආනපානේ වැඩුවා. මහරහතන් වහන්සේලා නිවන් දැකලා පස්සෙත් ආනාපානෙ වැඩුවා. මොකද එච්චර සුවේලවන දෙයක්, එච්චර ඉගෙන ගැනීමෙන් Taman කවුද කියලා දැනගන්න දෙයක්, එච්චර ඉගෙන ගැනීමෙන් අත්‍යන්ත தત્ත්වෙ පෙන්වන වෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. අනිත් පැත්තේ මෙහෙම කියතයි. අපි ආනාපානයෙන් පිට කරන හැම දෙයකම අකුසලයක් තියෙනවා කියලා හිතා ගන්න. නොවෙන්න පුළුවන් මම කියන නිසා හිතා ගන්නකො. ඒ නිසා කොයි වෙලාවක හරි අපි ආනාපානෙ ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ විතරයි සබ්බපාපස්සා කරනම් කියලා කියන්නේ. හුස්මෙන් පිට කරන හැම කායික ක්‍රියාවලියකින්ම වාචසික ක්‍රියාවලියකින්ම මානසික ක්‍රියාවලියකින්ම සංස්කාර රැස් වෙනවා. හුස්මට මුණ දාලා ඉන්න වෙලාවේ විතරක් කර්ම රැස් වෙන්නෙත් නැහැ. අකුසලයක් සිද්ධ වෙන්නෙත් නැහැ. නමුත් කවුද මෙච්චර හුස්මට සලකන්නේ? කවුද හිතන්නේ මේ නිතර දෙවිල යන මේ හුස්මේ අපිට නිවන් මාර්ගය තියෙනවා කියලා. ඒක තේරෙන්නේ හුස්ම අන්තිමටම සුවාස යන වෙලාවට තමයි. එදාට නම් ඉල්ලන අනේ තව හුස්ම දෙකක් මට දෙන්නකෝ. දවසක් මට දෙන්නකෝ. අන්තිම මෙච්චරයි මේ අහම්බෙන් මට හුස්ම මගේ ගන්න හදන කියලා එදාට අපි මාරයත් එක්ක මේ ටෙලිග්‍රෑම් ගහන්න හදනවා තව හුස්ම දෙකක් ඉල්ල ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දවසකට හුස්ම කීයක් යනවද කීයක් දිගද කීයක් කොටද නිල් පාටද කහ පාටද රතු පාටද කියලා මොනවක්වත් දන්නේ නැහැ. බුදුරජාණන්සේ මේකට කිව්වේ ක්ෂණ සම්පත්තිය කියලා. මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. අපි මේකෙදී කොච්චර හුස්ම ගන්නවද කොහොමද කරන්නේ කියන එක කිසිම හැඟීමක් නැතුව කටයුතු කිරීම නිසා මොනවද හම්බ කරනවා අපි. ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් හම්බ කරනවා ඔය හම්බ කරම කිසිම දෙයකින් මරණාසන්න වෙලාදී ඇති වැඩන්නේ ඒකයි මේ අස්සජි ආමතුරු කියලා කියන්නේ භාවනා කළ ධ්‍යාන ලැබපු කෙනෙක් උන්දටත් වැඩක් වෙලා නැහැ ඒකයි බුදුහාමර පයින් ගියේ තෙන්ද ගිහිල් ඉවර වෙලා පෙන්ලා දෙන්න හදන්නේ දැන්වත් මේ ආනාපානෙ මතින් විපස්සනා පැත්තට එහෙම නැත්නම් දැකිය යුතු හැම පැතිකඩක්ම දැක ගන්න මධ්‍යස්ථ හැඟීමකින් උපේක්ෂා සහගතව හුස්මමයි වැදගත් දෙය කියලා එකේ 11 ආකාරයෙන්ම දකින්න හිත හදාගත්තොත් ඒක බුදුහාමුදුරුවෝ කියනවා තමන්ට තමන් අනුකම්පා කර ගැනීමක් කියලා. අත්ත් සිද්ධිය කියලා කියනවා අත්ත් කුසලයේ කියලා කියනවා. එයින් යන හැම තැනකදීම නන්නත්තරයි නාස්තිකයි සැක උපදවනවා කුකුස් උපදවනවා. ඒක නිසා දවසකට එක හුස්මක් අඩු ගන්න. කොහොමද මේක යන්නේ ඉන්නේ කියලා බලා ගන්න බැරි නම් මොකද්ද අපි මේ කරගෙන යන විකාරේ මේ මේ කැම්බිරිල්ලේ අර්ථය කියලා තේරෙනවා. මේක තවත් උච්චන්න කරලා පෙන්වන්න නම් එහෙම නැත්නම් කැපිපෙන විදිහට කියන්න නම් අපිට දැන් මේ ජීවිතේ හම්බෙලා ඉන්න දරුවෝ මල්ලෝ නැන්දම්ම ළමාමලා සල්ලි වත්තු බූදර පුදුමාකාර විදියට අපිට ඉස්පාසු නොතබා අපිව ඇද බැඳගෙන තිනවනේ. ඒවෙන් අපිට කවදාකවත් ගැළවිලා මේ පැත්ත කරලා බණ භාවනා කරන්න ඉඩ දෙන්නේ නැහෙනේ. නමුත් අපි ගිය ආත්මේ අතහැරලා ආපුවකෝ කාටදපත් වෙලා තියෙන්නේ. බුදුහාම කියන අප්පිය දායාදයටපත් වෙනවයි කියලා. Taman අකමැති කෙනෙකුට දාලා යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ නිසා සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට තමන් හම්බ කරපු සෑම දෙයක්ම මරණින් මත්තේ තමන් අකමැති පුද්ගලයෙකු බවට ලකනටපත් වෙන බව දැන දැනත් මෙච්චර මහන්සිලා හම්බ කරන මිනිස්සයා පුදුමාකාර දානපතිය කියලා. තමන් කිසිම දෙයක් සම්බන්ධ නැති මිනිහෙක් අතරපත් වෙන බවක් දැනගෙන නොකානොබි හම්බ කරනවා කියලා කියන්නේ මොන දානපතිකමක්ද කියලා. ඉන්නකන් දන් දෙන මිනිහා මහා කුම්මහිය කියලා කියනවා. එමිනේ යන්න ටිකක් කර අරගෙන යනවනේ. ඉන්නකන් හම්බ කරනවා. සල්ලි දීලා තියෙනවා දන් දීලා හරි මේ එකතු කරගන්න මිනිහා කෑදරෙක් කියලා කියනවා. මොකද මේ මිනිස්සු අඩු ගානේ පිනේ සල්ලි වලින් වැඩක් ගන්නවා. සියල්ලම දන්නේ නැති කෙනෙක් අතරපත් වෙන්න යන මනුස්සයා පුදුමාකාර දානපතේ කියලා තද හාස්‍යයක් ඇති කරලා පෙන්ලා දීලා තියෙනවා සංස්කෘත ශ්ලෝකයක. ඒක නිසා අපි තමන්ගේ අත්ත කුසලයේ සලකනවා නම් අත්ත සිද්ධිය සලකනවා නම් කල්පනා කරන්න ඕනේ අඩු ගානේ පැය 23ක්ම දෙන්න ඔය දාරුවණ්ඩයි නැන්දම්මටයි මාමටයි සල්ලියෝටයි දේශපාලනට අඩු ගානේ එක පැයක් අරගෙන මේ ආනාපානයේ මේ තියෙන පැතිකඩ ටික බලන් උත්සාහ කළොත් හැබැයි නොබලන්න යන්නේ හේතුවත් මට තේරෙනවා මොකද ඒක බලනකොට මොන්නම සතුටක්වත් ඇති කරන දේවල් නෙවෙයි හම්බ වෙන්නේ එපා වෙන ගතිය තමයි තියෙන්නේ ඒකට උත්තරේ මොකද්ද? සතුටක් මනාපයක් නම් හම්බ වෙන්නේ සංසාරේ තෘෂ්ණාව. ආනාපාන සතිය කරනකොට ඇති වෙන එපා වෙන ගතිය කියලා කියන්නේ නිවනට යන බවට ලකුණක් තමයි. කැමැත්ත ආතාව පහළ වුණා නම් සංසාරේ. ආනාපාන සති භාවනා කරනකොට උඟාක් වෙලා තියෙන කම්මැලිකම, නීරසකම, එපා වෙන ගති හැමෝටම නෙවෙයි. හැබැයි ඒක නිවනට යන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කවදා හරි අපි හිතමු මේ 11 ආකාරයෙන්ම දැකලා සද්ද මැද වේදනා මැද හිතවිලි මැද ප්‍රිය වෙද්දි අප්‍රිය වෙද්දි ලං වෙද්දි දුර වෙද්දි ඇතුල් වෙද්දි පිට වෙද්දි ගොරෝසු වෙද්දි සියුම් වෙද්දි අතීනාදාගත පච්චුප්පන්නසේදී ආනාපානේ බලාන ඉඳලා මේ සියල්ලම සංසිඳවගත්තයි කියලා. ඒක තමයි අපි ඊයේ ওই සාකච්ඡා කරපු විදිහට පස්සම්බයං චිත්ත කාය සංඛාරම් කියලා කියන්නේ ආනාපානේ මේ ඔක්කොම අවුල්පාස තියෙද්දි ටික දිහා බලාන ඒක හොඳට කීකරු කරගන්න, මේචල් කරගන්න, ආම්බාම් කරගන්න සංසිඳුව ගන්න පුළුවන් කියලා. අනේ සංසිඳුවාගෙන යන වෙලාවේදී නිකන් හුස්ම රැල්ල පමණක් දැකදක සංසිඳුවා නම් ඒක උපචාර සමාධි අර්පණ සමාධි කියන සමත පැත්තට යනවා. හුස්මේ වදින එකේ ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස හැපෙන තැනේ වෙනස හැම හුස්මක්ම සත්‍යමත් වෙනවා කියන මේ පැතිකඩ තුනම දැකදක යනවනම් ඇති වෙන සමාධියට කියලා කියන්නේ ක්ෂණික සමාධිය කියලා මේ නිසා ඇතිවෙන චිත්ත tattwa දෙකට අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තිනවා සමත සමාධියට යනකොට ආරම්භන ආරම්භනෝපනිඥාණය සිද්ධ වෙනවා විපස්සනා කරනකොට ලක්කනෝපනිඥාණය සිද්ධ වෙනවායි කියන්නේ ආරම්භනෝපනිඥාණය කියලා කියන්නේ හුස්ම ගන්නවා හෙලනවා තියෙනවා හරස්කේතක් කඳක් හරස්කේ සිං කපන්නා වගේ ඉන් එහාට විස්තර නැහැ සමත කරන්න කරන්න මේ බලන හුස්මට හිත নিমগ্ন වෙනවා හිත ගිලී ගන්නවා ඒක liverලා ඒක උපචාර අර්පණ සමාධි වශයෙන් එයි පැයක් එකමාරක් වගේ ඉන්න පුළුවන් ගතියක් වෙනවා. එතකොට ආනාපාන අරමුණේ හිත নিমগ্ন වෙන්න නිසා ආරම්මන උපනිඥාණය කියලා කියනවා. විපස්සනා කරනකොට අරමුණේ උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, හැපෙන තැන සියල්ල දකින්න නිසා ඉතින් මේ විපරිණාමයේ හුස්ම දිහා බලනකොට හුස්ම ගොරෝසු ඉඳලා සියුම් වෙන හැටි, ප්‍රිය ඉඳලා අප්‍රිය වෙන හැටි, ළඟ ඉඳලා දුර වෙන හැටි වෙනස දැක ගන්න පුළුවන් තරම් විවෘතකමක් තියෙනවා. අන්නේ විවෘතකම විචක්ෂණ බුද්ධිය නැත්තම් විමර්ශන නුවණ එහෙම නැත්තම් සම්මා සංකප්පේට ඉඩ තියාගෙන වැඩෙන සමාධියට කියනවා විපස්සනා සමාධිය නැත්තම් ක්ෂණක සමාධිය නැත්තම් කනමත්තක් ඨිතික සමාධි කියලා. ඉතින් අද මේ සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකේ මේ වෙනස මේ දෙක අතරයි තියෙන්නේ. නමුත් මේක එකම ආනාපානෙන් ගන්න පුළුවන්. ලෝකේ තියෙන අරමුණු වලින් මේ දෙකම කරන්න පුළුවන් එකම අරමුණ කර්මස්ථානයේ ආනාපානෙ පමණයි. පිම්බීම හැකිලිම ගත්තොත් ඒකාන්තෙම විපස්සනා පමණයි. බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ සති, මරණානුස්සති සියල්ල ඒකාන්තෙම සමතේ පමණයි. ආනාපානෙ විතරමයි සමත විදර්ශනා දෙකට යන්න පුළුවන්. ඒ නිසා අපි භාවනා කරනකොට නරකයි මම ආනාපානේ සමත කරනවා විපස්සනා කරනවා කියන්නේ. අපිට ඒවා කියන්න අයිතිවාසිකමක් නැහැ. අපිට තියෙන්නේ කරනකොට පේන හැටි ඒක මතුවෙන හැටි ගුරුවරයාට කියන එක විතරයි. හැබැයි අර ඒක යාන්ත්‍රණය දැනගන්න සමීකරණ දැක ගන්න තමයි සමහර වෙලාවට කියන්නේ දැන් ඉන්න උඟ දෙනේ හොඳට බණ දන්න නිසා දැක දැක දැන දැන ගමන් කරන නිසා යත්තන්න කියනවා ආනාපාන හුස්ම ගන්නෙන ගන්න හෙලන එකක් දැනෙනවා හැපෙන තැනක් දැනෙනවා ආස්වාසේ ලකුණු ප්‍රස්වාසේ ලකුණු මේකයි කියලා වෙන් කළ දැනගන්න පුළුවන්කම Tamanට තියෙනවනේ ඒක ප්‍රකාශ කරන්න කියන. කමඨාන් සුද්ධ කරන එක ප්‍රකාශ කරන්න කියන. ඒකට ගුරුවරට තේරෙනවා දැන් මේ යන්න හදන්නේ විපස්සනා පැත්තට කියලා. එතකොට තියෙන උපදේශවල වෙනස්කමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් යෝගාවචරය සඳහන් කරන මට හුස්ම ගන්නවා තේරෙන වෙන්දට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් හැබැයි යාට දන්නේ නැහැ කියන්නේ හැපෙන තැන දැක දැක දන දන දයන්නේ කියලා. ඒ වගේම යා උනන්දු වෙන්නේ නැහැ හුස්ම ගන්නකොට මෙහෙමයි පිට කරන්නේ මෙහෙමයි කියලා එහෙමනම් ගුරුවරට සැකයක් දෙන මෙයා තාම පෙත සූදානම් කරගන්නේ නැහැ. පෙත තෝරාගන්නේ නැහැ. තේරිලා නැහැ. සමතර ධ්‍යාන විපස්සනා ධ්‍යාන. ඉතින් එහෙමනම් සක්මන් භාවනාවේදී දිගටෝම දෙන්නේ වම දකුණ විතරයි. සක්මන් භාවනාවේදී වම දකුණ දෙක සමත විදර්ශනා දෙකටම දෙන පොදු උපදේශය. යම් විදියකට මේ යෝගාවචරයට වැටහෙනවා නම් පරියංකේ ඉඳගෙන ආනාපානය කරනකොට මෙන්න මෙතනයි හැපෙන්නේ. ගන්නකොට මෙතනයි, හෙලනකොට මෙහෙමයි, ගන්නකොට මෙහෙම මෙහෙම වැටෙනවා. පිට වෙනකොට මෙහෙම මෙහෙම වැටෙනවා කියලා කැන්දේ ගලබීරෝ වගේ කියන්න පුළුවන්කම තියෙනවා නම් විපස්සනා කරන යෝගාවචරයට සමාහලට කියනවා වම දකුණ බලනවා වෙනුවට ඔසවනවා තබනවා කියලා දෙකට කඩලා එසවීමෙන් තැබීම වෙන් කළ බලන්නේ කියලා. එතනින් ඒ කියන්නේ ඒ උපදේශ පන්තියේ විපස්සනා නැඹුරුවක් තියෙන කෙනාට දෙන දෙයක්. ඒකත් හොඳට පුරුදු කරාට පස්සේ වම දකුණ වශයෙන් ටිකක් ගිහිල්ලා ඊට පස්සේ ඔසවන කොටයි තබන කොටයි යති වෙනසල් ළඟන වාර්තා කරන්න පුළුවන් නම් ඔසෝනවා යවනවා තබනවා කියලා තුනට කඩලා කරන්න කියන. ඉතින් මේදී අපි ගොඩාක් වෙලාට සක්මන් භාවනා හරියට උනන්දු කරනවා. හැබැයි මම දැකලා තියෙන උපදේශ පන්ති වල තියෙන ක්‍රමික භාවයේ තේරුම් ගන්න නැතුව සමහරු පටන් ගන්නකොටම ඔසෝනවා යවනවා තබනවා කියලා පටන් අරගන්නවා. නමුත් ඒක අනිවාර්යයෙන් විපස්සනා නැඹුරුවක් තියෙන කෙනෙකුට පමණක් දෙන උපදේශයක් පටන් ගන්නකොට කරන්න තියෙන වම දකුණ වශයෙන් තමයි. ඊට පස්සේ තමයි විපස්සනා නැඹුරුව තියෙන අයට පමණක් ඔසෝනවා තවනවා ඔසෝනවා යවනවා තබනවා කියලා උපදේශපන්ති වෙනස් කරන්නේ. ඒ නිසා හොඳම වැඩේ තමයි පොදුවේ දෙකටම ගැළපෙන උපදේශ දීලා කට උත්තරේ හැටියට නැත්නම් බෙහෙත් පන්තියක් දීලා බෙහෙත් පන්තියේ ගුණාගුණ අනුව දෙවෙනි බෙහෙත් පන්තියේ ඉනා වගේ මේ කටුත් යනවා පටලනවා අඩුයි. නැත්තම් මේ අස්සජී ස්වාමීන් වහන්සේට වුණා වගේ ලොකු දියුණුවක් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් අලකලංචක් ආපු වෙලාව, කරදරයක් ආපු වෙලාවේ ඒකත් කඩාන වැටලා ඒ කරදරේ දෙකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට විශේෂයෙන්ම මේ විපස්සනා වෙදී මේ කමඨාන් සුද්ධ කිරිල්ල ධර්ම සාකච්ඡාව නැත්නම් තමන් කරගෙන එක කාට හරි එක ගලප ගන්න එක උගාවක් වැදගත්. ඉතින් මේකට පොඩි ඉඟියක් පේන්න තියෙනවා ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සති සූත්‍රය කියලා කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සතිපට්ඨාන වගේ බොහොම වටන සූත්‍රයක්. ඒකෙදී මේ පසුබිම පෙන්නකොට පෙන්ලා දීලා තියෙනවා ආනාපාන සතිය වන්නකොට ਸਰුවචනාන්තර පේනවා මේ වගේ හොඳට හඳ පායලා තියෙන වෙලාවක මේ වගේ කාලයක් මීට වැඩි බොහොම කිට්ටුයි දැන් අපි වස් සමාදන් වස් කාලේ ඉන්නේ අපි තව අද පස්වෙනි දවස් 6 වෙනි දවස් වෙන්නේ නැති තව 15 වෙනි දවස් පවාරණය කරනවා එයා හඳ මෝරනවා. ඉතින් මේ කාලේ මෝරණ හඳ තියෙන. ඉතින් හැන්දාවට ගස්සට භාවනා කරතයි. දැන් සරුවඥාන්සේ දන්නවා හෙට වස්පවාරණය කරන්න තියෙන කියලා. වස්පවාරණය කරන පස්සේ ඉතින් සංඝයා තම තමන්ගේ කටන පිංකම් වලට චාරිකාවලට යනවා. හැබැයි බලනකොට උන්වහන්සේට පේනවා බණ භාවනා කරනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 10 දෙනෙක් 15 දෙනෙක් ළඟ තියාන භාවනා කරනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තවත් 10ක් 15ක් යන භාවනා කරනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් එහෙමයි. ආනන්ද හාමුදුරුවොත් එහෙමයි. නන්ද හාමුදුරුවොත් එහෙමයි. භගු හාමුදුරුවොත් එහෙමයි. රාහුල හාමුදුරුවොත් එහෙමයි. එක එකන එක එකන එක්ක 10ක් එක්ක 20ක් එක්ක 30ක් අතරින් ඉලක්කම පෙන්ලා තිනවා කිසි කෙනෙක් 30කට හතරට වැඩිය බාර අරන් නැහැ. ඒ මොකද ඒ ගොල්ලන්ට භවනා කරවලා ප්‍රශ්න අහලා හරියට මේ දේ निराවුල් කරලා දුන්නේ නැත්නම් කොච්චර භවනා කරත් ඒකෙන් මේ පට බේර ගන්න අමාරුයි. ඒ නිසා භාවනා කරනකොට ඒ කමඨාන් සුද්ධ කිටලදී ධර්ම සාකච්ඡාවලදී බොහොම සුළු පිටසක් හසුරවනවා නම් හරියට එයා යන පාර බලලා විස්තර කරලා දෙන්න පුළුවන්. එහෙම නැතුව දහස් ගණන් ගත්තොත් එක්කෙනෙක් එක්කත් කතා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ භාවනාවට විස්තර අහන්න වෙලාවක් වෙන්නේ එතකොට කමඨාන සුද්ධ වෙන්නයි කියලා අපි කියන්නේ. හැබැයි කමඨාන සුද්ධ කරන්න බෑ භාවනා කරන එක්කන හරියට උසාවියේදී නඩුවට කතා කරනකොට වගේ පොයින්ට් එකට කතා කරේ නැත්තම්. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරන යෝගාවචරයෝ හතර જાතියක් ඉන්නවා. එක කට්ටියක් හරියට බනහලා හරියට කමඨාංශ මේ ධර්ම සාකච්ඡා කරලා දැනගෙන භාවනා කරනකොට බලන්න ඕනේ මේකයි කමඨාංශ සුද්ධකට කියන්න ඕනේ මේකයි කියලා දැනගෙන හරියට කියනවා. එහෙම කරාට වැඩිකල් භාවනා කරන්න ඕන බොහොම ඉක්මනට භාවනා සාර්ථක වෙනවා. තව කට්ටියක් ඉන්නවා හොඳට භාවනා කරනවා නමුත් කියන්න දන්නේ ඇත්තටම මංකව භාවනා කරනවා ඇත්තටම සක්මන් කරනවා වෙලාවට භාවනා කරනවා නමුත් කතා කරන්න ගියාම අර කියා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට ගුරුවරුන්ට සිද්ධ වෙනවා යාට අත්තල් හදලා දෙයිලා උනන්දු කරවන්න. තව කට්ටියක් ඉන්නවා භාවනා කරන්නේ නැහැ. හැබැයි පොත් බල්ලා টොප් එකට කෙරුවා වගේ කියනවා. බලනකොට ඒගොල්ල පිටිස පිටිපස්සේ ඉඳගෙන ඇල්බම් බලනවා, නව කතා පොත් කියවනවා, භාවනා පිටිසේ ඉන්නේ. බෑ ආපුවාම අතේ පැලෙන්න බොරු කියනවා. තව જાතියක් කියනවා භාවනා කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මේ මිනිස්සු අපිට අදාළ නැහැ. මේකෙදී හරියටම භාවනා කරලා කියන කෙනා ඒ පිච්චදී හරියට කියන්න පුළුවන් මනුස්සයා බෞද්ධයෙක්ම විය යුතු නෑ කියන එකයි මට පුදුම වෙන කාරණාව. අපි මේ බුද්ධ ආගම උරුමෙට තියාන අපි බුද්ධ ආගමේ අපි භාවනා කරන කියලා පඬිතකම් කතා කරාට කොච්චර භාවනා කරත් කියන්න බෑ. නැත් අබෞද්ධ කෙනෙකුට හරි කමන්නේ මේ සීලය අත්‍යවශ්‍යයි. මේ සීලය සමාදන් වෙලා කියලා මේක කරලා ඉවිලා කිව්වට කියපන් කියනකොට එමන්ච හරියට කැඳේ ගල බේර වගේ කියනකොට බොහොම ඉක්මනට අල්ලගන්න. ඉතින් එතකොට වෙන්න තියෙන්නේ මොකද්ද අපි මේ උරුම වාසිකම කතා කරලා හිටියට වැඩේට බහපුවාම අපි යන්නේ කොහෙද මල්ලේ පොල්. හැබැයි එහෙම වුණත් ඒ බුරුම සායනස ඉච්චර ලස්සන විස්තර කළා කියනවා එහෙම පිළිසෙට කමඨාන සුද්ධ කරන්න බැරි නම් පිළිසෙ දෝෂයක් නෑ කමඨාන් දෙන කෙනාගේ දෝෂෙමයි කිය. ගුරුවරයාගම 150ට වැඩිය වැරද්ද තියෙන්නේ ඒ කතා කරන කට්ටියට හරියට කතා පොයින්ට් කර කතා කරන්න බැරි නම් පසුබිමට සාපේක්ෂව කතා කරන්න බැරි නම් කමටන් දෙන කෙනාගේම වැරද්ද. ඒ නිසා මුල් ටිකේදී පුදුමාකාර එකිනෙකා කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. කටයුතු කරනකොට මේ අල්ලාප සල්ලාප කතා අනම්මනම් කතා නතර කරලා හරියට භාවනා කරලා ඒ විස්තරي හරියට කියන්න පුළුවන් නම් මුළු භාවනා ජීවිතේ 150කට වැඩි ඉවරයි. ඊට පස්සේ Tamanda පැත්තකටලා දාන්නවා භාවනා කරනකොට මේකයි බලන්න ඕනේ කියනකොට මේකයි කියන්න ඕනේ කියන එක. ඉතින් මේ අතින් බලනකොට අද ඉන්නවා තරුණ පිරිසක් යත්තන මේ පණිවිඩේ නැතිවීම නිසා යත්තු සම්පූර්ණ නන්නත්තාරය. ඒ වගේ වුණාට පසුගිය අවුරුදු 20 බලනකොට එවැනි පිරිස් වලින් නැගිටලා එන පිරිස හරි පාරට වැටෙන පිරිස අවුරුදු 20කට ටිකට ඉස්සරහට වැඩිය වැඩි දැන්. යම් යම් ක්‍රම වලින් ඒගොල්ලන්ට sannivedana වෙලා තිනු ඒගොල්ලෝ කතා කරලා හරියට කියලා දුන්නොත් මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක තියෙන්නේ කියලා බොහොම ඉක්මනට අල්ලනවා. අනේ ඇල්ලිල්ලේදී තාමත්ම වැදගත් දේ තමයි මේ අද දවසේ භාවනාවට අපි ගත්ත විදිහට මේ කායගත සතිය. කායානුපස්සනාව, රූප කර්මස්ථාන. රූප කර්මස්ථානේ තමයි අපි sannivedanaya කරන්න අදහස් සුමාරු කරන පාවිච්චි කරන මූලිකම සැකිල්ල. ඒකෙන් ගන්න ගැම්මේ ඒකෙන් ගන්න ඌරුවෙන් ඒකෙන් ගන්න සතියෙන් සමාධියෙන් තමයි අපි වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියන ගැඹුරු ධර්ම වලට යන්නේ. ඒ නිසා වේදනානුපස්සනා ධම්මානුපස්සනා කියන චිත්තානුපස්සනා කියන ගැඹුරු ධර්ම වලට ගියත් මේ මූලික කායනුපස්සනා පිළිබඳව නැවත නැවත එතෙන්ට අවිල්ලා ඒක පිරිසුදු කරගන්න ගතිය නැති වුණොත් අර ඉස්සල්ලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟලුකු කරගන්න ගිහිල්ලා අමාරු වෙන තත්ත්වයට පැටලෙනවා. නිසා යෝගාවචර හැමදාම ආදුනිකෙක් වගේ කටයුතු කරන්න ඕනේ. හැමදාම පටන් ගන්නකොට අද වාඩි වෙච්ච කෙනෙක් අද ඉපදිච්ච බබේ කුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ කටයුතු කළොත් පැටලෙන්නේ. ඒක නිසා මේ නිස්සන්නවනේ අපි කරන මේ අවුරුද්ද ඇතුළතම අපි මේක හිතන්නේ 12 වෙනි වැඩමුළුව වෙන්නේ නැති හැම එකේදීම වෙහෙස නොබලා මේ මුල් වැඩේදී ආනාපානය කරනකොට කොහොමද කරන්න ඕනේ මොකක්ද බලන්න ඕනේ මොකක්ද කියන්න ඕනේ කියන එකට සෑහෙන වෙලාවක් මම ගන්නවා මොකද ඒක හරිය ආනිසංස ජනකයි. ඒක පේන්නේ නැහැ එකම දේ කියනා වගේ බණ කියනවා කියලා කියන්නේ එකම දේ කියන එක තමයි. බණ කියනවා තමයි. නමුත් ඒක කාට හරි එක්කෙනෙකුට හරි පොට පෑදුනොත් මේකෙන් දුර යන ගමනකට එලියක් වැටෙනවා. ඒක නිසා මහසි සයඩෝ ස්වාමින්වහන්සේ පිම්බි මහකිලින් භාවනා උගන්වනකොට ඒ ස්වාමීන් වහන්සේ වෙනමම දේශනා පවත්ලා තිනවා ඇයි සරුවච්චන්හන්සේ කායනුපස්සනාව ඉස්සරහින් තිබ්බේ කියලා. ඇයි මේ රූප කර්මත්තාන ඉස්සරහින් තිබ්බේ කියලා මොකද ඒක අල්ලන්න කිරන්න පුළුවන්. මනින්න කිරන්න පුළුවන් වැරදුනොත් පෙන්ලා දෙන්න පුළුවන්. වේදනා කතා කරනකොට ඒක චිත්ත ධර්ම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා චිත්ත ධර්ම මෙයා කතා කරන්නේ මොකද්ද ඒක ඇත්ත නැති කියලා පරීක්ෂා කරගන්නේ මොකද්ද ගුරුවරට තේරෙන්නේ නැත්නම් තමන්ට තේරෙන්නේ නැහැ අඩු ගන්න ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ. මේ ලැබිච්ච මේ නිස්සාරණ වනේ වගේ තැන් තියෙද්දී නැත්නම් ලෝකයා මෙච්චර භාවනාවට උනන්දු වෙද්දී ඒ වගේම පරිසර දූෂණය සහ චිත්ත දූෂණය නිසා මෙච්චර සීදී විනාසා ගද්දී જાතියක් වශයෙන් විශ්වයක් වශයෙන් නොමග යද්දී අඩු ගානේ මේ කායනුපස්සනා මට්ටම නැත්නම් මේ අස්සජි ස්වාමීන් වහන්සේ කියපු විදිහට පස්සම්බයං කාය සංඛාරම් මට්ටමට වැඩ කරගත්තොත් විතරක් අපිට යෝගාවචරය කියන්න පුළුවන්. බුදුජානනාංශය දෙනවා එතකොට නම්බු නාමයක් එයාට ධම්මට්ටිච ඥානෙ පහළ වෙනවයි කියලා. ධර්මයේ ස්ථාවරතාවය ලබනවයි කියලා. ඊට පස්සේ Tamanට කැමති නම් ඒක දිනු පවුණු කරගෙන නිවන් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දැනුම ලබාගෙන මම අර ඉන්ටර්විව් පාස් වුණා වගේ විභාග වලින් පාස් වෙන්න පුළුවන්. ඉතින් චිත්‍ර අඳින්න පුළුවන්. නැත්නම් ගණන් හදන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන්න පුළුවන්. හරියට දන්නවා ඇනේට මිටියෙන් ගහන හැටි. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි යන්නේ කොහෙද? මල්ලේ පොල් කතා කරන්නේ මොකද්ද? අහන්නේ මොකද්ද? ඒ නිසා ඇතුළත ගනුදෙනුවක් නැහැ, sannivedanayak නැහැ, පිටත sannivedanayak නැහැ. ඉතින් ඒක නිසා අද තියෙන sannivedan ලෝකයේ අද විතර මත් වෙච්ච අත විතර අතරමඟච්ච කාලයක් ජීවිතේ නැහැ. ඒ නිසා අපිට හරියට පොයින්ට් එකට කතා කරන්න, Taman කියන්නේ කවුද කියලා දැනගන්න උගා උදව් කරන එකක් තමයි මේ රූප පිළිබඳව තියෙන මේ தত্ত্বය ඒ නිසා හැම ආස්වාද ප්‍රසවාස ගත්තොත් හැම පැතිකඩක්ම එක හා සමානව සලකලා කටයුතු කරන විශාල උපේක්ෂාවක් ඕනේ ඒ විපක්ෂව බලනකොට මනාපේක හොඳයි අමනාපේක නරකයි කියලා දෙකටම එකකටවත් ඇලීමක් ඇති කරගන්නේ ඒවා පිළිබඳව අනුන්ගේ දෙය අධ්‍යා බලනා වගේ පරතෝ සංකල්පෙන් බලන්න පුරුදු වුණොත් යෝගාචර තේනම ඉගෙන ගන්න ඉගෙන ගන්න දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න කිට්ටු වෙන්න කිට්ටු වෙන්න උත්සන්න ආසන්න කරන්න කරන්න කරන්න කරන්න ඒ ආස්වාස ප්‍රස්වාස වායෝ පොට්ටබ ධාතුව හෝ ඊට සාපේක්ෂ වෙන ඕනෑම රූපයක් විස පිළිබඳව ඇලී බැඳී ගැන්තුමක් වෙනව වෙනුවට ඒකව දුරස්ත බැලිල්ලක් ඒක පිළිබඳව රංජනීය නොකරන ගතියක් එහෙම නැත්නම් නොඇලෙන ගතියක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒ කියන්නේ ඒවා ප්‍රයෝජන ගන්න බෑ බුද්ධියක් නෑ කියන එක නෙවෙයි. ඒක දැකලා ඒකට වාල් නොවි ප්‍රයෝජනේ සලකලා රූප ධර්ම වලින් වැඩ කෙරුවොත් අපි ස්වාමි වෙනවා. නැත්නම් රූප ධර්ම අපිට අපිව වාල් කරගෙන අපි දාස භාවයටපත් වෙනවා. අතෘප්ති කරව මැරෙන්න සිද්ධ වෙනවා. ඌන භාවයෙන් යුක්තව මැරෙන්න සිද්ධ වෙනවා. මොකද මේ හැමදාම රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස බලන්න තියෙන ආසාවේ මිරික මිරික ජීවත් වෙන්නේ. අපිට කවදාකවත් මේ බලට රස, ගඳ, පහස, රූප, සද්ද කියන්නේ මොනවද? කොහොමද රස බලන්නේ කියන යාන්ත්‍රණය දක්ක ගන්න බැරි නම් අපිට කවදාකවත් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මේ බුද්ධෝත්පාද කාලයේ මේ කල්යාණ මිත්‍රාශ්‍රය මේ ධර්මයේ මේ පැවිද්ද කියන එක ප්‍රයෝජන ගන්න වෙන්නේ ඉදිරි කරන ප්‍රධාන චෝදනාව තමයි ඒ විදිහට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබීමම ජීවිතේ પરමාර්ථය කරන ජීවත් වෙනවා නම් තිරිසනාගේ මනුෂ්‍යයාගේ ඇති වෙනස මොකක්ද කියලා අහනවා. බුද තිරිසනත් ඒවට කැමති. ඒක තමයි ජීවත් වෙන නිසා අපි මෙච්චර මේ මේ ප්‍රායෝගික වශයෙන් ප්‍රයෝජනේ සලකලා වටිනාකමක් පෙන්ලා තියෙන තියෙන මේ අපේ තේරවාද බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීමේ මේ භාවනාවේදී අපි යදවම නැත්නම් අපි ඒ ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරුවේ නැත්නම් අපිට ලෙඩ වෙනවා වයසට යනවා මරණය කියලා කියන්නේ ඒකාන්ත බයක් වෙනවා ඒකාන්ත විපිලිසර භාවයක් කරනවා ඒකාන්ත කුකුසක් ඇති කරනවා මොකද අනිවාර්යයෙන්ම අපි ලෙඩ වෙනවාමයි අනිවාර්යයෙන් වයසට යනවාමයි මරණයමයි ශාන්නයකට සූදානම් වීමක් තමයි මේ භාවනා කියන්නේ. ඒ සූදානම් වීමෙත් අරියට කේල් ගහ මේකයි පොල් ගහ මේකයි කියන එක තේරුම් බේරුම් කරගත්තොත් මේ පැවිදි වෙලත් භාවනා කළා සාර්ථක වෙලත් අස්සජි ස්වාමීන් වහන්සේට වුණා වගේ මරණ චිත්තක්ෂණේ කලකොල වෙන්නේ නැතු. කුකුස් කරන්නේ නැතු. වික්ෂිප්ත භාවයටපත් වෙන්න තියෙන පුළුවන්. නමුත් ඒකේ බුදුහාමර වග වෙච්ච බතියක් පේන තැන ඒකයි උන්වහන්සේ මරණ මංචකයට ගිහිල්ලා උන්වහන්සේගේ සැකේ අයින් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට ඒක වෙලා තියෙන්නේ අපි තාම මරණ මංචකයට ඇවිල්ලා නැහැ. අපිට කල් වේලා තියෙනවා. ඒ නිසා අපි හරියටම කේල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා තීරුම් බේරු කරගෙන ගියොත් අපි රත්තරන් කියලා රෝල් ගෝල් රක්කා වෙන්නේ නැහැ. මැණික් කියලා ප්ලාස්ටික් කැල්ලක් රක්කා වෙන්නේ නියම රත්තරන නැත්තම් නියම මැනිකක් කරන අපිට රකින්න පුළුවන් ඒක නිසා බුදුහාන් කියනවා අදහනවා නම් අදහපං සද්දේය වස්තුවක් කියලා. සද්දේය වස්තුව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ. මේ තුන වෙනුවට අපි සල්ලි අදහන්න පටන් ගත්තොත්, ලාභ සත්කාර අදහන්න පටන් ගත්තොත්, කාමයේ අදහන්න පටන් කරගත්තොත් අන්නර වැඩේ තමයි සිද්ධ වෙන්නේ. ප්ලාස්ටික් කැල්ලක් තියන රත්තරන් මැණික් කියලා හිතාගෙන, රෝල් ගෝල් කැල්ලක් තියන රත්තරන් කියලා හිතාගෙන මහා ලොකුවට රකින්න. ඒ නිසා සද්ධාව ආයෝජනය කරනවා නම් වීරිය ආයෝජනය කරනවා නම් සතිය ආයෝජනය කරනවා නම් සමාධි ප්‍රඥා ආයෝජනය කරනවා නම් ඒක ආයෝජනය කරන්න ඕනේ විපස්සනාවටමයි. මේකෙදි මට චෝදනා කරන්න ඉඩ තියෙනවා ඔක්කොටම විපස්සනා දැනුම තියෙනද ඔක්කොටම විපස්සනාට පින තියෙනද ඔක්කොටම විපස්සනාට හැකියාව තියෙනවද කියලා. බැරි වුණත් කමක් නැහැ ඒක උත්සාහ කරන්න. අපි ඉස්කෝලේ යන කාලේ 10 පන්තියේ භෞතික විද්‍යාව උගන්වන සර් අපිට කිව්වා තොපි එක එක්කත් පාස් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඒ තරමටම පන්තියේ මේ ඉගෙන ගන්නෑ. පාස් වෙන්න ඕනේ නම් සම්මාන සාමාර්ථයකට වැඩ කරන්නයි කිව්වා. එතකොට අඩු ගානේ පාස් වෙන්න පුළුවන් වෙයි කියලා. පාස් වෙන්න බලන්න වැඩ කෙරුවොත් නම් පේල්ම තමයි කිව්වා. නිසා සම්මාන සාමාර්ථයක් ගන්න ඕන නම් විශිෂ්ට සාමාර්ථයකට බලන වැඩ කරන්නයි කිව්වා. වැඩ කරනකොට වැරදුනොත් සම්මාන සාමාර්ථයක් හම්බ වෙන නැත්නම් පාස් වෙයි. ඉතින් යනෝ බලනකොට අපි ඒ දවස්වල සම්මාන සාමාර්ථ විශේෂ සාමාර්ථ කෝක උතත් පාස් වෙන්න ඕන කවන්නේ පායන්න තිබුණා නම් ඇති අපිට ඒ කාලේ. එනිසා කිව්වා ලාභ දෙයකට પરමාර්ථ පිහිටවන්න එපා. ලාභ දෙය ගන්න ඉහළ තැනකට પરමාර්ථ පිහිටවන්නයි කියලා. ඒ නිසා දාන දෙන කට්ටිය සීලයට પરමාර්ථ කරා. දාන සීල දෙක තියෙන ඇත්තෝ භාවනාව પરමාර්ථ කරා. භාවනාදී සමත හෝ දාන සීල දෙකමත් කරලා භාවනාවත් කරනවා නම් විපස්සනා ප්‍රාර්ථනා කරන්න. විපස්සනා ප්‍රාර්ථනා කරන අය මාර්ග ඥාන ප්‍රාර්ථනා කරනවා. මාර්ග ඥාන ප්‍රාර්ථනා කරන අය ඵල ඵල ඥාන ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඉස්සරහා තියෙන දේ අනුව තමයි අපේ චරිතය ගොඩනගන්නේ. ඒක නිසා මේ සූත්‍රයේදී සරුවචනංශේ පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා මේ සමාධි සාරක සමාධි සාමාන්‍ය ගතිය තිබ්බොත් වැරදි දේ ආයෝජනය කරපු නිසා අමලියකදී තක්කමුක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රයෝජන අරගෙන වහාම හැකීක්මනේ අපි අද කතා කරේ රූප ධර්ම රූප ධර්මයේ හැම පැතිකඩම බලනද ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ලක්ෂණයට ඉඩ තියාගෙන යන සමාධියක් නැත්නම් ක්ෂණික සමාධියක් අර සමත සමාධියකට වඩා උත්කෘෂ්ටයි සමත සමාධිය හරහා හෝ නැත්නම් ඍජු විපස්සනා සමාධිය හරහා අපි විපස්සනාවට නැඹුරු වෙන විදිහට මේක ආයෝජනය කළොත් තම තමන් කිවිසේ කළ යුතු උපරිම කරුණාව අත්ත කුසලය එහෙම නැත්නම් ආත්ම මේ සුවසිද්ධිය සිද්ධ වෙනවා බුදුරජාණන්ස කියන එක උන්වහන්සේට අපට කරලා දෙන්න බෑ අපිට ඒක කිරීම සඳහා උනන්දු ධෛර්ය කරන්න පුළුවන් ඒ නිසා අද මේ ධර්ම දේශනාව සිළු දෙනාටම නොකරන ලද භාවනා නම් කරන්න ධෛර්යය පහළ වේවා කරගෙන යනකොට එන කුකුස් තියෙනවා නම් ඒ කුකුස් අබිරමණය කරනවා කියලා කියන්නේ නීවරණයක් ඒව කපාගෙන මේකයි මම කළ යුත්තේ මෙන්න මේ ප්‍රශ්නේ විසඳගත යුත්තේ මෙන්න මේකයි කමඨාන් සුද්ධ කරනකොට කී යුත්තේ කියන ඒ විසද භාවය පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි පැයකමාරක විතර කාලයක් අරගෙන තිනවා දවසේ ධර්ම දේශ. ඉතින් මේ දේශන අවසානය කරන පින් අනුමෝදන් කිරීමට කලින් කාට හරි කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක මේ ඔබ වහන්සේ සඳහන් කළා මේ මුලින්ම ස්වාමීන් වහන්සේ කිව්වා කියලා මේ ස්ට්‍රයික් එලිමන්ට් බේස් එලිමන්ට් සහ ඉග්නිෂන් ඉග්නිෂන් එලිමන්ට් ඒක කරුණාකරලා නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මොකක්ද ස්ට්‍රයික් එලිමන්ට් මොකක්ද බේස් එලිමන්ට් මොකක්ද ඉග්නිෂන් එලිමන්ට් මෙහෙමයි කියන්නේ ගිනි පෙට්ටියේ පැත්තට ගිනි කූර වදිනකොට ගිනි පුළඟක් පයින්. ඒක මම හිතන්නේ කවුරුත් දන්න දෙයක්. එතකොට ගිනි පෙට්ටියේ පැත්තට ගිනි කූරේ අනිත් පැත්ත ගැහුවට වදින්නේ නැහැ නේ ගිනි පුළුඟක් පණින්නේ නැහැ නේ. මෙහෙම කෙලින් ගැහුවට වදින්නෙත් නැහැ නේ. ඒක හරියට කෝණයක් තියෙනවා හරියට බරක් තියෙනවා වැදුනොත් එතකොට ඒ ඒ බර වැටිච්ච ගමන් ගිනි පුළුඟක් පණින. එතකොට ස්ට්‍රයික් එලිමන්ට් එක කියන්නේ ගිනි කූරනේ ගිනි කූරනේ අපි ගහන්නේ. බේස් එක වෙන්නේ ගිනි කූර පෙට්ටියේ පැත්තනේ. මේ දෙක හරියට එක කෝණයකට වැදුනහම ගිනි පුළුඟක් පයින් එක ඉග්නිෂන් එලිමන්ට් එක. එතකොට හුස්ම ගන්නකොට මේ හුලන්ඩල්ල තමයි අපිට ඇවිල්ලා වදින දේ. ඒක තමයි gediy ගහනකොට අතවාල්. කාන්ටාරර් ගහන gediy. ඒ නිකම්ම ස්ට්‍රයික් එලිමන්ට් කියන්නේ. ඒක ඇවිල්ලා වදින්නේ හැමේ සංවේදී භාවයටනේ. දැන් නියපොතු වලට වැදුනට හුස්ම තේරෙන්නේ අපිට කෙස් වලට වැදුනට තේරෙන්නේ දත් වලට වැදුනට තේරෙන එක හැමේ සංවේදීකමක වදින්න ඕනේ. මේ සංවේදීකම වැඩිම තැනනේ අපි හැපෙන තැන වශයෙන් තෝරාගෙන තියෙන්නේ. එතෙන් ඇවිල්ලා මේක වදිනකොට උණුසුම් බව, සිසිල් බව, කම්පන, චංචල ගති තමයි ඉග්නිෂන් එක. මේක අයිසෙක් නිව්ටන් කිව්වේ වාතයේ ඍජු ගමන් කරන දෙයකට මොකක් හරි වැදුනොත් ඒහා සමාන ප්‍රතික්‍රියාවක් කරනවා කියලා. කාල් මාක්ස් තුමා කිව්වේ thesis antithesis and synthesis කියලා. ගමන් කරන දෙයකට මොකක් හරි වැදිච්චාම ඒක පෙත මාරු වෙනවා. බුදුජාණන් වහන්සේ කිව්වේ ద్వාරයකට අරමුණක් ඇවිල්ලා වැදිච්චාම පෙනීමක්, දැකීමක්, ඇහිමක් සිද්ධ වෙනවා කියලා. මේකට කියන්නේ dialectic මෙටීරියලිසම් කියලා. බුදුහාමුදුරගේ දීයක් නෙවෙයි. හැබැයි ඕයේ පප්පල ඔක්කොටම ඉස්සෙල්ලා බුදුහාමුදුර කිව්වේ. ඔය පස්සේ ආපු කට්ටිය තමයි යෝකම එක එක කෑලි අරගෙන අයිසෙක් නිව්ටන් ගැත්තකට ගියා. මෙයාගේ හැම දෙයකම දෙකක ගැටීමක් නිසා ඇති වෙන ඵලයක් අප්පුඩියක අත දෙකක් කරවච්චාම සද්දයක් එනවා. ඔච්චරයි. පෙනීමෙදිත් වෙන්නේ ඔච්චරයි, හුස්ම ගැනීමෙත් වෙන්නේ ඔච්චරයි, සද්දයක් ඇහෙනකොටත් වෙන්නේ ඔච්චරයි, ගඳක් වදිනකොට එන්නේත් ඔච්චරයි, දිවට රසක් වදිනකොටත් වෙන්නේ ඔච්චරයි. මේකේ බුදුහාමර කරන ඇහැට රූපයක් වදිනක බොහෝම සූක්ෂම නිසා ආධුනිකයට මේක තීරුම් ගන්න බෑ කියලා. ඛණ්ඩ සද්දයක් ඇහෙනක ඊට වැඩිය ටිකක් ගොරෝසුයි ඒත් පුරුදු මනසක් නැති කෙනෙකුට කරන්න බෑ. නාසයේ ගඳක් වදිනකොට දිවට රසක් වදිනකොටත් ඔච්චරමයි සිද්ධ වෙන්නේ බෑ නමුත් ඒ නිසා උන්වහන්සේ ආධුනිකයට පෙන්නවා කයට පහසක් වදින එක. අපිට දැන් මෙහෙම අත මෙහෙම අත ගිහිල්ලා පිටදේක වදිනකොට ඒ පිටදේ මොකද්ද කියලා දැනීමක් එනවනේ. එතකොට අත ගිහිලා පිටදේ වදින්න පුළුවන් පිටදේ ඇවිල්ලා අතේ වදින්න පුළුවන්. එතකොට පිටදේ ස්ට්‍රයික් එලිමන්ට් එක වෙනවා. අත තමයි බේස් එක. එතකොට අපිට දැනෙනවා මේක උල් දෙයක්ද, සීතල දෙයක්ද, ගොනොසු දෙයක්ද කියලා. ඒක තමයි ඉග්නිෂන් එක. ඒකට කියනවා ආරම්මන ద్వාර තදුපපන්න කියලා. ආරම්මණය කියලා කියන්නේ එහෙල පහළන හුස්ම ටික අර හරස් කියතවල. ద్వාරේ වෙන්නේ කායද්්වාරේ. තදුපපන්න කියන්නේ එයින් නිපන්දේ ඒකට තජ්ජ කියන වචනේ පාවිච්චි කරනවා තම්මය කියන වචනේ පාවිච්චි කරනවා. තද්මය කියලා කියන්නේ එයින් නිපන්. රිදීමය, මෘන්මය, ශිලාමය කියන වගේ තද්මය කියලා කියන්නේ මේ දෙක ගැටීම නිසා එන සද්දෙට. ඒ තද්මයතාවයෙන් පිට ඉන්න එක තමයි අසතිය කියන්නේ. මේ වැඩේ වෙනවා අපි කොහෙද? මාර තියෙන රාළමී ගමුවේ ඊතල කිතල ගමුවේ මුවෙක් කැඬුවයි සබර ගමුවේද මොකක්ද අර කතාවක් තියෙන්නේ මොකක්ද ඒක පද හතර මට එකක් මතක නැහැ ඈ ආයෙත් කියන්නේ ආ දුන්න දුනු ගමුවේ රාළමේ ඊතල කිතල ගමුවේ රාළමේ ගමුවේ මොකක් කැබුවයි සබරගම මේක තමයි අපි සතියෙන් නැතුව කියලා කියන්නේ අපේ වැඩේ යනකොට හුස්ම ගත්තට අපි අල්ලව ගෙදර මනුස්සයා මොකද්ද කරන්නේ මම අල්ලව ගෙදර මොනවද කරන්නේ ඌව තමයි කතා කරගෙන ඉන්නේ අවුරුදු 100ක් ජීවත් වුණත් හුස්ම ගන්නකොට හුස්ම ගන්න වෙලාවදී හුස්ම පාරයල වදින හැටි කොතනද වදින්නේ මෙතනද මෙතනද මෙතනද මෙතනද කියලා බලන ගතිය එතකොට මේ හුස්මේ උණුසුම් සිසිල් ගතිය කවදාකවත් අපි බලන්නේ නැහැ මොකද ඊට වැඩිය හොඳයි භෞතික විද්‍යාව ඉගෙන ගන්න එක, ජීව විද්‍යාව ඉගෙන ගන්න එක, බෞද්ධ ඉතිහාසය ඉගෙන ගන්න එක, භූගෝලය ඉගෙන ගන්න එක මැරණකම්ම ඌව තමයි බලන්නේ. ඒ නිසා ලෝකායත විශ්යන් කියලා කියන්නේ ඇබ්බැහිය සූදුවක් නැත්තම් මතයක්. මත් මත්ගතියක්. අපි මිනිසුන්ට මත් වෙනවා කියලා බයිනවනේ. ඩෝප් වෙනවා කියලා. කවුද ඩෝප් වෙලා නැතුයි? අපි හැම කෙනාම අල්ලාගත්ත දේ අල්ලගෙන ඒකට ඇබ්බැහි වෙලා බුදුහාම කියන මේක මතයක් නෑ. මදය පමාදේ කියලා. අපි මදයට අහු වෙලා තියෙන අපි දන්න විශේෂයට අපි නතු වෙලා. එතකොට පමාදේ තමයි. එතකොට අපේ මූලික දේ අයාලයක්. ඒ නිසා කවදා හරි අපිට දැක ගන්න පුළුවන් නම් ඇහැට ඇවිල්ලා රූපයක් මේ වර්ණ රූපයක් වයින්කොට පෙනීම සිද්ධ වෙනවා. කම්බරේට ඇවිල්ලා සද්දයක් වදිනකොට සද්දයක් ඇති වෙනවා. නාසයට ඇවිල්ලා සුවඳක් වදිනකොට දැනීමක් සුවඳ දැනෙනවා. දිවට රසයක් වටනකොට රස දැනෙනවා. කයට පහසක් දැනෙනකොට ස්පර්ශය දැනෙනවා කියන එකෙන් බුදුහාමර කියනවා මේ කයට පහස කියන එක තමයි අල්ලලා දෙන්න ලේසිම දේ. ඒක පටන් අරගෙන හැබැයි ඒකේ නතර කරන්නේ දැන් සක්මන් කරගෙන යනකොට පොළවේ පය වදිනවා තේනවා. බලබලා කියලා දැන් හැරෙන තැනදී යනකොට රූප පේන්න පටන් ගන්නවා, සද්ද පේන්න පටන් ගන්නවා. ඒකට අර ගිනිච්ච සතිය හොඳට බලන්න හිටියොත් පයේ තිබුණ සතිය එකපාරට කැඩලා රූප බලන්න යනකොට සිද්ධිය නම් එකම තමයි. ආරම්මන ద్వාර තදුප්පන තමයි. නමුත් ට්‍රැක් එක මාරු වෙනවා. අපේ channel එක මාරු වෙනවා. අපේ නාලිකාව මාරු වෙනවා. ජීව හොඳ අභ්‍යාසයක්. සක්මන් කර කර යනකොට කෙලවරට යනකොට රූප බලන්න යන හැටි. ඉතින් ඒ නිසා ඒක දැකගත්ත දවසේ අපි කොච්චර විශ්වගත වෙනවද කියනවනම් භාවනා කරපු කෙනාටයි නැති කෙනාටයි බෞද්ධයාටයි අබෞද්ධයාටයි සතිමත් කෙනාටයි නැති කෙනාටයි මිත්‍යා දෘෂ්ටි කාට සිද්ධ වෙන්නේ ඕකමනේ. උගර කාටවත් අභියෝග කරන්න බෑ. ඒ නිසා අපි මං මං සද්දයක් ඇහෙනකොට දැනගත්තොත් මට හිතෙනවා අනිත් එකකට ඔච්චරම තමයි. අපි අන්වේ ඥාන කියලා කියන්නේ. අච්චරට මෙච්චර මෙච්චර කොච්චරද කියන එක නිසා අපි සම්පූර්ණ මානව මනස තේරුම් ගන්නවා Taman තුල සිදුවෙන එකක් දැනගැනීම. ඉතින් බුදුහාමුදුර කියනවා ඒකේ ගුණේ, ඒකේ වටිනාකම, ඒකේ තියෙන මේ ගැඹීරත්වය, ඒකේ තියෙන ආධ්‍යාත්මිකත්වය කියලා ඉවර කරන්න බෑ. නමුත් ඒක කම්මැලි දෙයක්. ඒක නීරස දෙයක්. ඊට වැඩිය හොඳ අපිට බාහිර පරිේෂණ කර කර ඉන්නවා. ඒක නිසා අපේ කේමානන්ද සාංශ ඉන්න කාලේ කිව්වා මේ දැනට තියෙන විකාරයටත් විද්‍යාව කියලා කියනවනම් බුදුහාමුදුරු හොඳපු විද්‍යාවට මොකද්ද කියන්න වෙන්නේ කියලා. නිසා සුද්ධෙටම කියනවා මේක අවිද්‍යාව කියලා. මේ බාහිරේ අපි හොයලාගෙන තියෙන ඉස්සරකොට නවීන විද්‍යාව කියලා විශේෂණ පදයක් දාලු කතා කරේ. දැන් ඒකට කෙලිම විශේෂණයි කියලා විද්‍යාව කියන්නේ. එතකොට බුදුහාමුදුරු කියලා දීපකට මොකද්ද කියන වචනේ කියලා. අනේ තාම බැරි වුණා මට මේ පොත අච්චු ගහන්න. උද්දුමාකාර මහන්සියක් වුණා අන්තිමට ඔය ඔය වචනේ කියන්න කේමනන්ද ස්වාමීන් වහන්සේ මේ ලෝකයා විද්‍යාවක් කියලා මේ මොකද්ද කරන විකාරය. මේකෙන් කරන්නේ වර්තමානයේ හිත පවත්තන දෙන්නේ නැතුව බාහිරට දාන්න. බුදුහාමුදුරුවෝ ඔකට අවිද්‍යාව විද්‍යාව කියලා කියන වර්තමාන මොහොතේ කොහොමද දෙකක් එකට ගැටලා ගිනි පුරයි ගිනි පෙට්ටියයි වැදිලා ගිනි පුරුඟක් පයින්නා වගේ රූපයක් බලන්නේ සද්දයක් ඇහෙන කෙනෙක් බලන්නේ කියලා. ඒ නිසා මානවයාට විතරයි කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් එහෙව් මනුසකම කරන ඕකක් දකින්න නැතුව මැරලා යනවායි කියලා කියන්නේ. අස්සය වතුර එක ළඟට අරන් ගියාට බොන්න නැත්තම් මොන කරන්නේ? ඇදගෙන යනවා මේ වතුර එක පෙන්නන්න බොන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ බාගෙට hina වෙලා මොනවද දිහා බලනවා කියලා දිහාන ඉන්නේ. අනේ මෙහෙම මරි જાතියක් අනේ මෙහෙම අමන જાතියක් අනේ මුන්ට කොච්චර කිව්වත් කටබඩ පුරවන්නම ජීවිතේ ගත කරන්න ඇති කියලා ඔය බාගෙට hina වෙලා නිතරම බලනවා අපේ දිහා. කොච්චර පිරිසුදු කරලා දුන්නත් බලහන් ඉන්නේ ඕවා කිව්වට බඩ පිරෙන්නේ නැහැ. හොඳට කාලා පැත්ත හැරලා බුදිය ගන්න තියෙනවා ෂෝක් කියලා බුදු වෙන එක කොහොමදත් බුදියන එක ගැන කල්පනා කරවෙයි නෑ. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? දෙවෙනි ප්‍රශ්නේ සාමිනාංශ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරුවා මේ 11 ආකාරයේ ආනාපාන 11 ආකාරයේ බලන විදිහ අතීත අනාගත පච්චුප්පන්න විදිහ. දැන් අජ්ජත් බහිද්ද කොහොමද? ඒක අර මම විස්තර කරන්න මෙහෙම දැන් අපිට යම් කිසි කෙනෙකුට අත්දැකලා තියෙනවා නම් හොඳට ගොරෝසු ආනාපානින්ද සියුම් ආනාපානට යන හැටි කියලා. හොඳට ජවනිකාමෙන් ජවනිකට හොඳට බලාන යනකොට හොඳටම සියුම් ආනාපාන කියලා තක්කුමුක් වෙන්නේ නැතුව කලකොල වෙන්නේ නැතුව හිටියොත් බැලුවොත් ඒ වෙලාවේදී අතුලක් පිටක් කියලා සීමා බවුන්ඩරිස් කඩලා යනවා. එතන සිද්ධ වෙන්නේ බවුන්ඩරිස් කඩලා යන එක වෙන්නේ. එතෙක් වෙනකන් මම කියන එක මේ හැම පරියන්ත කරගෙන නැත්තා වූ ෂේප් එකකට ඇත්තනේ තියෙන්නේ. ඔතින් ගියාට පස්සේ ඔතින් යනවා හොඳට සිහියේ. කියලා ප්‍රශ්න කරන්නේ නැතුව දැන් හුස්ම නැහැ. මමයක් නැහැ. තක්කු මොකනතෝ බලාන හිටියොත් අපි විශ්වගත වෙලා. අපිට කාලය සහ දේශය අමතක වෙලා. එතකොට තමයි නින්දට වටනවාගේ ගැස්සිල්ලකුත් එනවා. ඒ මොකද මේ වෙලාවට අපි ලෝකෙ මේ මවාගෙන ඉන්න කාලමානය සහ දේශමානය කියන එක දැක දැක දන දන ගෙවම් කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට හුස්මකුත් දැනෙනවා. හැබැයි මේ ඇතුළත පිටත කියන බවුන්ඩරි එක නැහැ. ඒ කියන්නේ අපිට පැහැදිලිවම මේ කක්ෂගත වෙලා ඉන්න අපි කක්ෂයෙන් පිට වෙච්චාම තියෙන ගුරුත්වාකර්ෂණ නැත්ැනකට ගියාම දැනෙන දැනුම දැන් මේක හැදලා තියෙන මුළු ඇඟම ගුරුත්වාකර්ෂණයට අහු වෙලානේ ගුරුත්වාකර්ෂණය මිදුණට පස්සේ කොහොම ඇද්ද කියලා අපි හිතන්නේ මේක ඇදලා කරන්න බෑ කියලානේ ඒක බුදුහාම කියන කරත හැකි මම ඔබට පෙන්නන්නම් පාර කලබල වෙන්නේ නැතුව එතෙන් ඵලයන්. එතකොට පේනවා ඇතුළත බාහිර බාහිර කියන මිම්ම සීමාව මනෝමූලික දෙයක් කියලා. ඒක ඇත්ත වශයෙන්ම දේශ සීමා අර්බුද කරන්න දේශ සීමාවක් නැහැ. ඒක තියෙන්නේ ඉඳුරන් එක්ක ගත කරන තාක්කමයි. ඉඳුරන්ගෙන් අයින් කරගෙන හිස ගත්තොත් ගැඹුරට එතකොට ওই ඇතුළත බහිද්ද නැහැ. ඊට ඒක දැකපු කෙනාට පහුවෙන්ද භාවනා කරනකොට පේනවා හොඳට භාවනා කරගෙන ඉන්නකොට මේ හැමේම නෙවෙයි දැනෙන්නේ මේ සමානලට ඉස්සරහා දැනෙනවා හුස්ම සිද්ධ වෙනවා බම්බයක් විතර ඉස්සරහා හැබැයි අර රිද්ම් එකක් තියෙනවා පැටර්න් එකක් තියෙනවා ඔක්කොම තියෙනවා හැබැයි සම්බන්ධ කරන්න බෑ තමයි සමානලට ඇතුළට යනවා ඒ වගේ ඩිස්ලොජ් වෙනවා ඩිස්ඔරියන්ට් වෙනවා ඩිරේන්ජ් වෙනවා ඉතින් ඒ වෙනකොට මට පිස්සුද මේ මොකද වෙන්නේ කියලා කලකොල වෙනවනේ බුදුහාමෙන් කලකොල වෙන්න එපා. ඕකත් possible combination එක වෙන්න පුළුවන් තැනක් කියන එකයි පෙන්වන්නේ. එතකොට ඒක දිහා බලන්න ඕනේ අනුන්ගේ දෙයක් මේ මට අංජබජල් වෙලාද මගේ වයර් මාරු වෙලාද කියලා තමයි එතකොට හිතෙන්නේ. අන්නේ වෙන්නේ නැතුව දෙන්න තමයි සද්ධාාවක් ඇතුව යන්න කියන්නේ සීලයක් ඇතුව යන්න කියන්නේ. එතකොට නිකන් අපි කන පිට හැරෙවා වගේ කොට්ටුරයක් කරන කන පිට හැරෙවා වගේ අර හිතාන හිටපු configuration එකේ shape එක නැති වෙනවා. ඒක දැක්කට පස්සේ මම දන්නේ හොඳ පොතක් තියෙනවා. මට ඒක හුඟක් වැදුනා මේ no boundaries කියලා පොතක් කියලා තියෙනවා Ken Wilber. ඒ කියනකොට ඒ මාසය ඉතාම ලස්සන පෙන්වන මේ චපලකමත් ඍජුකමත් අතර ගන්න ඍජුකමේ අජත්ත බහිද්දා ભેදයක් නැහැ චපලකමේ තියෙන. දැන් මෙහෙම වුණාට පස්සේ මේක ඇතුළ පිට එකක් තියෙනවනේ. මේකට සාක්ෂිව මෙතන ලක්ෂයක් ඇති වෙනවනේ මේක. ආඛ්‍යයක් ගත්තා මේ චපලකමනේ. මෙහෙම වුණාට පස්සේ ලක්ෂයක් නැහැ. අනන්තයට මැනකයි යන. හුස්ම ගෙවල ගෙවල යනකොට කේවල තත්වයකට අපිපත් වෙනවා. අපේ හිත මේ එකක් වට එක අරක වෙනව නෙවෙයි. දියසුලියක නෙවෙයි. එහෙම නැත්නම් වට එක අහුවෙන්නේ නැහැ. ඍජු වෙනවා. හැබැයි අපිට පේන එක නිකන් අසරණ වුණා වගේ. අපිට පේන්නේ නිකන් දන්නති ශේෂ්ත්‍රයකට ගියා වගේ. අපිට පේන්නේ නිකන් අපි වාෂ්පීකරණය වුණා වගේ. ඉතින් ඒක නිසා එතෙන්ට යනකොට යන්න පුළුවන්. ගියාට මේක හරිපාර කියලා තේරුම් ගන්න එක නම් වෙනමම මාතෘකාවක්. ඒක සාකච්ඡා කරලම එහෙම නැත්නම් බය ඇරලා කොහොමද කියන්නේ? බොරු කරවලා සීසන් කරවලාම එක සැරයක් කරලා බෑ. දහස්වර කරන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේදී සියලු රුචි අරුචිකම් පාවා දීලා සියලු පෞරුෂත්ව ගති පාවා දීලා මේකේ ඉන්නවයි කියලා කියන්නේ අපේ ජීවිතේ කරපු ලොකුම දානි. දින දින උපරිම දුන්න නැත්නම් උතෙන් යන්න බෑ. ඒ කියන්නේ රුචි අරුචිකමුත් පාවා දෙන්න. පෞරුෂත්වයත් පාවා දුන්නොත් විතරක් එතන ගියාට පස්සේ පේනවා දැන් බවුන්ඩරිස් නැහැ. නඩත්තු කරන දෙයක් නැහැ. හුස්මත් යනවා. එතකොට මේ අජ්ජත් පහිද්දා පිළිබඳව නිකන් නොදැක්ක පැතිකඩක් පේන පටන් ගන්නවා. ඒතර ඒකේ අර අටුවාවේ තියෙන විස්තරය ටිකක් මම ගැන සිදුන. ඇත්තටම අටුවා මේ පැත්තක් ගැන කතා කරන්නේ ඔච්චර විස්තර අටුවා කරන්න බෑ. එහෙම විස්තර දෙන්න. තමන්ගේ සහ අනුන්ගේ කියලා. ඒකත් ඒක ගොරෝසු තත්ත්වයක්. ඒක ගොරෝසු. ඒක ගොරෝසුෙන් යන්න පුළුවන්. නමුත් මම ගේන්න හදන්නේ භාවනා කරන කෙනෙකුට ටිටියේ ඉන්ට්‍රින්සිකලි දැක් ගන්න පුළුවන්. ඉමීඩියට්ලි. දකින්නකොට බවුන්ඩරිස් කඩලා යන තැන ඔය පස්සම්බයන් කාය සංකරණෝ කෙලවර. ඊට ඉස්සෙල් අපිට පුළුවන් මිනිහක ආස්වාසි ප්‍රසවාසි නැහැ. මගේ තියෙනවා මෙයාට හයියෙන් තියෙනවා මට අඩුවෙන් තියෙනවා කියලා අපිට ෆිසික්ස් වල කියත හැකි. එයා හුස්ම ගන්නකොට හයියෙන් ගන්නවා ඒකත් ඇත්ත. නමුත් ගෙවල ගෙවල ගෙවල ඒක අත්‍යන්ත කරගෙන අස්පනා අපිට දකින්න කොටත් මේ වගේ අච්චත්ත බහිද්දා කියලා අපි මෙතෙක් නොදැක්ක පැතිකඩකට යනවා. එතකොට නම් භාවනාව වැඩ. ඒ කියන්නේ භාවනාවෙම අපි අඹරවගෙන යන වෙලාව. අරකෙදින් පොතෙන් බලලා ගන්න බලන්න. අටුවාවෙන් පෙන්වන එක. ඒක නිකන් ඩිඩක්ටිව් නොලෙජ් එකක් විතරයි. අන්වේ ඥානයක් විතරයි. ළඟ දුර කියලා බලන්න ස්වාමීන් මේ দূරේ සාන්තිකය කියලා කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. දැන් අපි මෙතන ద్వාරේ මෙතන අල්ලගෙන යන්නේ හැපෙන තැන මෙතන කියලා කියකම්. මේ පැත්තේ නැත්නම් මේ පැත්තේ කියලා අපි කොතනකරි තැනක් අල්ලගෙන හොඳට භවනා කරනකොට ඕක මොලේ මැදට යනකම් යනවා. සෙන්ට්‍රලයිස් වෙලා අන්තිමට හුස්ම දැනෙන්නේ මොළේ මැද. පිම්බි මැකිලිම කරන එකනට මේ මෙත සෝලර් ප්ලෙක්සස් වලට එනවා. සෙන්ට්‍රලයිස් වෙනවා. සමහරට එළියට යනවා. ඈතින් ඈතට යන වෙලාවක් වෙනවා, ඇතුලෙන් ඇතුලට යන වෙලාවක් වෙනවා. ඒ අර මේ භාවනා කරනකොට අපි විවිධ පැතිකඩ දකින්න හැටි. ඉතින් ඇතුළට යනකොට වැරදිලාද කියලා බලන්නයි පිටත යනකොට සැක කරන්නයි ගත්තොත් අපි අර ස්වභාවික වර්ධනයට බාධා කරනවා. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් විශ්වාසය කඩා ගන්න එපා. කොයි දේ වුණත් භාවනාවේ ඇත්ත කරින්න එපා. දිගට කරගෙන යන්න කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ හිතා ගන්න බැරි විවිධ පැතිකඩ පෙන්නකොට ඇදහිල්ල කඩා ගන්න නැතුව යනවයි කියනකොට සෑහෙන පාවාදීමක් කරන්න වෙනවා. සෑහෙන කැපකිරීමක් කරන්න ඕන තමන්ගේ රුචි අරුචිකම් නැත්නම් තර්ක ඥානෙට. තර්ක ඥානෙ හැම වෙලාවෙම නැත්නම් හරස් කරනවා ඔහොම කොහොමද වෙන්න එපා මේක මෙහෙමනේ හුස්ම ගන්න ඕන කියලා එයා ඇවිල්ලා අපිට ගොඩ පෙරකොතෝරුකම් දෙනවා. ඒව ගණන් ගන්න නැතුව දිගට අරගෙන යන්න ඕනේ. ඉතින් අපි පැය කාලක් අරගෙන තිනවා මේ ප්‍රශ්න පිළිබඳව තවදුරටත් ප්‍රශ්න නැහැ කියලා අදහසෙන් මම යෝජනා කරනවා අපේ ධර්මදේශනා සතිವಾರයේ સમાප්තියේ පේන්න වෙන කාටවත් පින් පැමිණීමේ යමතින් සීපත් කිරීමෙන් ඥාතින් පින් පැමිණීමෙන් සහ අපේ අපගේ ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම ඍජු කර ගැනීම සීපත් කර ගැනීම දේශනා ධර්ම දේශනා සැසිවාරයේ સમાප්තිය සටහන් කරමු කියලා. අපි යනුව සම්ප්‍රදාන කුල ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනාවේ පින්කමේ සටහන නිමාව එක සටහන් කරමු. එත්තාවතාච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එත්තාවතාච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන